අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනා පැයටයිපත් වෙලා තියෙන්නේ ශිළුම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරයන් පවතුමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ තයෝ ධම්මා විශේෂ භාගියා තීනි කුසල මූලානි ලෝභෝ කුසල මූලං දෝෂෝ කුසල මූලං මෝහෝ කුසල මූලං ඉමේ තීනි ධම්මානි විචේත භාග්‍යාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන තුනේ චක්‍රේ නැත්නම් තුනේ පවඩම් පොතේ පාඩමකටයි මේ ආරම්භය ලබා ගන්න ගියේ මේක මේ දසුත්තර සූත්‍රයේ තුනේ කාරණා සඳහන් වෙන ඒ පන්තියේ මේ අපි ඉදිරිපත් කරගත්තේ 6 වෙනි කාරණාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය ඉදිරිපත් කරමින් මුඩින්ම දෙන දසුත්තරම් පවක්ඛාමි කියලා මම මේ දසුත්තර සූත් මේ 10ට 10 ගොඩවල් වලට හදලා දසුත්තරම් පවත්තාමි ධම්මං නිබ්බාන පත්‍තිය ධර්ම කොටස් මම මේ ගොනු කරන්නේ නිවනටපත් වීම සඳහායි කියලා ඒ වගේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා ඒ ප්‍රතිපදාවේ එකින් එකට එකින් එකට යාදෙන ගතියක් නැත්නම් ධර්ම પરම්පරාවක් පේන්න තියෙනවා ඉතින් අපි ඊයේ උත්සාහ කළේ ගොඩක් වෙලාවට මීට කලින් භාවනා වැඩමුළුවේදී ඇති කරගත්ත මුල් මුල් ඒ ධර්ම කොටස පිළිබඳව සාරාංශයක් පින්ඩාර්ථයක් අරගෙන ඊයේ අපි ඇති කරගත්ත ඒ කතමේ තයෝ ධම්මා හාන භාගියා කියන තැනට සම්බන්ධය ඇති කරගන්න. ඉතින් ඒකේ සම්බන්ධේ මම උත්සාහ කළේ ඊයේ දවසේ ධර්ම දේශනාවදී කෙනෙකුට පරිහානිය ලැබලා දෙන පිරිහීම ලැබලා දෙන ධර්ම තුන ලෝභය, දෝෂය, මෝහය කියන එක මම හිතන්නේ ඒක එච්චරම මූල ධර්ම වශයෙන් හඳුල්ලා දෙන්න අපහසුයක් නෑ කවුරුත් වගේ දාන්න. මේ තුනම එකේම හේවණලි තුනක් කියන එක තමයි ඊයේ මම උත්සාහ කරේ සම්බන්ධකාමයේ පවත්ලා දෙන්න. ඒක එන්නේ ඊට ඉස්සෙල්ල සඳහන් කරලා තිනවා කතමේ තයෝ ධම්මා පහතම්බා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හතරවෙනි දසුත්‍ර සූත්‍රයේ තුනී පොතේ හතරවෙනි කාරණාව තියෙන්නේ ප්‍රහාණය කළ යුත්තේ මොකද්ද කියලා. එතකොට එකක් කියනවා නම් තෘෂ්ණාව. නමුත් ඒක තුනට කඩලා පෙන්නනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඊට පස්සේ මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ සාමාන්‍ය සඳහන් කරන සංසාර දුකට හේතු වෙන දුකට හේතු වෙන තනි තෘෂ්ණාව ඒකේ හේවණලි රාශියක් තියෙනවා. තෘෂ්ණාව අපි මෙහෙම ආද ධර්ම දේශනාවටත් ඒක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සුෂ්ණාවේ ආකාර ගත්තොත් මෙන්න මෙහෙම හිත කියන්න පුළුවන් ඒක මම හිතන්නේ කාටවත් ටිකක් හිතා හිතා ගන්න පුළුවන්. ඒක ධම්මසංගිනී අභිධර්ම පොතේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා. දැන් ගීයැත්තෝ පෞල් දරුවා අඹ දරුවා රකිමින් රකිලා සවල් කරමින් ජීවල් දරුවන් නඩතු කරමින් දහසකුත් වගේ කී මැද කටයුතු කරනකොට එයත්තන තියෙන්නේ Tamange අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න තරම් කාමවස්තු මදිකම නිසා කාමවස්තුන් කෙරේ පුදුමාකාර ආශාවක් ඒ නිසා ගිහියා මේ කාමයේ ප්‍රകൃතියටම බැඳිලා නැත්නම් කාමයටම යට වෙලා ජීවිතේ පටන් ගන්න ජීවිතේ කියලා ජීවිතේ මැරලා යනවා ඒ නිසා ගිහියා තනිකරම කාමයටම කඹරනවා කාමයට දාසකම් කරනවා නමුත් යම් වෙලාවක කෙනෙක් පැවිදි වුණාට පස්සේ ඒ කෙනා මේ කාමයේ තියෙන නපුර එහෙම නැත්නම් මේ කාමයට අපට කරන්න පුළුවන් හානිය යම් ප්‍රමාණයකට දැකලා තියෙනවා. දැකලා එයා ගිහිගේ අතහරින්නේ දැන් ගිහිගේ වශයෙන් හඳුන්වන්නේ කාමයට කාමයේ අතහරින්නේ අබිනිෂ්ක්‍මණය කරන්නේ ඒකේ ආධිනව දැක්ව නිසා නමුත් මේ ගිහිගේ අතහැරියේ නමුත් කාමයේ අතහැරියේ නමුත් නිවන් දැකලා නැහැ. ගිහිගේ අතහැරිය නිවන් දැකලා නැහැ. එයා සංසාරයට බැඳෙන්නේ ද්වේෂයෙන්. ඒ නිසා යම් කිසි කෙනෙක් ගිහි ලෝකේ ඉඳලා ගිහි ලෝකේ තියෙන කාමයට කඹරන ගතිය කෙලවරක් කරන්න බැරුව කඹරන ගතිය දැනගෙන අපි හිතමු පැවිදි උණයි කියලා. ඒ ගිහි ලෝකෙත් තියෙන දුකක් පැවිදි වුණාට පස්සේ ගිහි ලෝකේ දුකට කියන්නේ ගේහසිත දුක කියලා. පැවිදි ලෝකේ තියෙන දුකට කියන්නේ නෙක්කම්ම සිත දෝමනසයි කියලා පැවිදි වුණාට පස්සේ නික්ම වුණාට පස්සේ දුකක් තියෙනවා. ඒක බොහෝ විට ද්වේෂ පදනම් කරලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් ඉන්න අමුදොරවල් රකින්න කාමයට කාම සම්පූර්ණ කරගන්න බැරි අසන්තුෂ්ත කර ගියට තේරෙන්නේ මේ කාමය ඉක්මෝලා ගියාට පස්සේ නැත්නම් කාමය අබිනිෂ්ක්‍මණය කළා ගියාට පස්සේ කාමයේම තව හේවණලක් තියෙනවා ද්වේෂයේ වශයෙන් ඒක නිසා පැවිද්දන් අතර ගොඩාක් කරලා තියෙන ද්වේෂය එහෙම නැත්නම් අපි කිව්වොත් වීතිකම කෙලස් නැති කරන්න සිල්පද රකින්න අපි අදිෂ්ඨානයක් ගත්ත ගම සිල්වතා සංසාරයට බැඳෙන්නේ කාමයෙන් නෙවෙයි ද්වේෂයෙන්. එහෙම නැත්නම් ජීගේ අතාරපෙකන සීලවන්ත වුණාට පස්සේ ද්වේෂයෙන් බැඳෙන්නේ. ඉතින් මේ කෙනාට මේ මේ මේ නිකන් කාමයට බැඳිලා කටයුතු කරන සිටු වෙකනාට ඒකට ශිල්පීය ක්‍රමයට ප්‍රතිපදාවසයෙන් දෙන්න තියෙන නියම උත්තරේ දුන්නට එයා සංසාරෙන් ගැලවෙන්නේ කාමයාගෙම වෙනස් විකෘතියකට බැඳෙනවා. ඉතින් මේ වගේ මේ කාමයේ තියෙන මේ හැඩතල මුණත් තුනක් තමයි ද්වේෂය සහ මෝහය කියන්නේ. ඒ කාමයේම වෙස්පරලියක් තමයි ද්වේෂය කියලා බොහොම අමාරුයි තේරුම් කරලා දෙන්න. මොකද අපි සාමාන්‍යයෙන් අඳුරන්නේ කාමයේ අනිත් පැත්ත ද්වේෂය කියලා. කාමයේ සහ ද්වේෂයේ තම දෙක පරස්පර විරෝධී කියලා. නමුත් මෙතන තියෙන බොහෝම පුංචි වෙස්පරලියක් වැඩි සෙනෙහ කරන්න ගියොත් දබරයක් හටගන්නවා. අපිත් එක්ක ද්වේෂය හටගෙන තියෙනවනම් හටගෙන තියෙන අපේ අත්‍යන්ත කට්‍යත් එක්ක විතරයි. අපිට කවදාකවත් නොදන්න කෙනෙක් එක්ක ද්වේෂයක් මඳහත් කෙනෙක් එක්ක ද්වේෂයක් එන්නේ ওই තරම් ගැඹුරට. ඒක නිසා ශෝකය තණ්හාව නිසාම හටගන්නවා. ඉතින් මේක හරි අමාරුයි ඒ පැත්තෙම බැලුවේ නැත්තම්. ඒක නිසා අපිට හිතෙන්නේ තණ්හා වෙන ලෙඩක් ඒකට වෙනම බෙහෙත් තියෙනවා. ද්වේෂය වෙන ලෙඩක් ඒකට වෙනම බෙහෙත් තියෙනවා කියලා මොකද සරුවචනසේ ගැඹුරෙන් කල්පනා කරලා කියනවා. ද්වේෂය කියලා කියන්නේ තණ්හා මෙහෙව නැල්ලක්. නිසා යම් තැනක යම් කෙනෙක් මේ තෘෂ්ණාව දුරු කිරීම සඳහා කටයුතු කළොත් එයාට බේම ටික කාලෙකින් ද්වේෂයත් අයින් වෙනවා. බේත් කරන්න ඕනේ. ඒ වගේම මෝහයත් අයින් වෙනවා. මෙතෙක්කල් මේ දෙක අඳුන ගන්න නැතුව මේ ගත කළ ජීවිතයත් බණ අහන්න අහන්න මේ තණ්හාවේම තණ්හාවෙම හේවණල්ලක් බව තේරුම් ගන්න ඒ විදිහටම ප්‍රශ්න දිහා බලන්න. ධර්මයේ හාන්න ඕනේ නැත්නම් කවදාකවත් අපිට පාඩම් බන්ති වලවත් අම්මා තාත්තවත් අපි දන්න ගුරුවරුවත් ගමේ පන්සලේ හමුදුවත් මේවා කියලා දෙන්නේ නැහැ. නිසා ඒ විදිහට බලන්න ඕනේ. ඒ නිසා මේ තණ්හාවගේ මේ වෙස්පරලිය දිහා බලනකොට ওই වැඩිසිනේ දබරට එහෙම නැත්නම් තණ්හාය ජායති ශෝක වගේ කියන දේවල් ගිහි ලෝකයේ විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම ජීවිතයේ මුල් වයසවල ඉන්න අයට දැනගන්නවත් දෙමාපියෝ තියන්න කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනලා තියෙන්නේ මේ ළමයින්ට සුන්දර ලෝකයක් අවලා දීලා. ඒගොල්ලෝ කොහොම හරි අධ්‍යාපනයේට පෞල් ජීවිතයට ගෘහ ජීවිතයට බඳින්න. ඒ නිසා මේවා පිළිබඳ හැඟීමක් දෙන්න මේ ලෞකික ඥානවල කිසිම උනන්දුවක් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන මේ සම්බන්ධතාවය දකින්න අපේ හිත ටිකක් දැකිලෙනවා. මොකද ඒක සාමාන්‍ය ලෝකේ දන්න පිළිගන්න දෙයක් නෙවෙයි. නමුත් ඒකම තමයි ඔය කාම තණ්හා, භව තණ්හාවක් බවට පැතිරී ගියාට පස්සේ ඒක විභව තණ්හාවක් බවට නැත්තම් තමන් තමන්ගේ සීදීනසා ගන්න තරමට එහෙම නැත්තම් තව කෙනෙක්ගේ ජීවිත හානි කරන තරමට තණ්හාවමයි විභව තණ්හාවක් පාට පෙරලෙන්නේ. ඒක බටහිර ලෝකයේ කාම තණ්හාව භව තණ්හාව කියන දෙක යම් යම් ක්‍රමවලට තේරුම් අරගෙන තිනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තියෙන මූලික ඉගැන්වීම වලත් එයා කියලා තිනවා මේ තණ්හාව වැඩි කෙනා කාම වශයෙන් හෝ භව වශයෙන් තණ්හා වැඩි කෙනා නිතරම සියදීනසා ගැනීම කියන උපකරණේ ළඟ තියාගෙන තමයි කවුරුත් එක්ක වාද කරන්නේ බැරි වුණොත් මම වහ කනවා. බැරිනොත් මං සීදීනසා ගන්නවා කියලා ඒ ඩෙත් ඉන්ස්ටින්ක්ට් එක මරා තමන්ම තමන් මරා ගන්නවා කියන හැඟීම දිගටම තියෙන එක. ඉතින් ඒක මේ කාමයේ මෙහෙම නැලක් විදිහට තියෙන්නේ. මේ නිසා මේ ද්වේෂයෙන් හටගන්න ලෙඩ කාමයේ නිසාම තාතුර වෙන ලෙඩ තියෙනවා. ද්වේෂයෙන් හටගන්න ලෙඩ බොහෝ විට වංචනිකයි, බොහෝ විට ෂටයි, බොහෝ විට මායාවී. ඒ නිසා ඒකට මානසික වෛද්‍ය විද්‍යාව කියලායි කියන්නේ. ඒක ගොඩාක් වෙලාවට ගුඪ ධර්ම, গুপ্ত ධර්මත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අද තියෙන කාමයට තියෙන ආතුර වෙලා තියෙන ගතිය වැඩි නිසා අද ලෝකය මානසික රෝග වලින් පිරිච්ච ලෝකයක් වඩපත් වෙලා තියෙනවා. මුඛා ජීවුන රටවල් වල නොදැනුවත්වම ඉපදින දරුවා බිලි වෙන්නේම අසහනෙටමයි, බිලි වෙන්නේ ආතතියටමයි. ඒකට කොහොක්වත් උත්තර නැහැ. ওই මොනම ජාත්‍යන්තර සමාගමකටවත් උත්තර හොයන්න බෑ. උදටෝම දන්නවා එන પરම්පරාවෙන් 125ක්. සමාජලාට ඊටත් වැඩි ප්‍රදේශයක් අනිවාර්යයෙන් මානසික ලෙඩ බාටපත් වෙනවා. නමුත් ඒ තියෙද්දිත් ඒගොල්ලන්ට මේ කාමයේ අඩුකරනද මේ සුඛෝපභෝගීත්වය අඩුකරන්න මේ පාරිභෝගිකත්වය අඩුකරන්න බෑ. ඒක විසම ලෝකයකට අහු වෙලා දුවනවා. විසම චක්‍රයකට අහු වෙලා දුවනවා. අපිට අපිට වෙලා නැහැ අපිට තාම කරගන්න බැරි වෙලා ඒ පිටරටවල් වලට ඕඩ තරම් කාමෙට ය아가න්න බැරි වෙලා තියෙනවා. අපි ඒව ආදර්ශ අරගෙන කටයුතු කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපටත් මේ මානසික අසහන ආතති වැඩි වීම එන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා ඒ ද්වේෂය නිසා හටගන්න ප්‍රශ්න ද්වේෂයට තියෙන උත්තර හරීම සංකීර්ණයි. හරීම සූක්ෂමයි. නමුත් එක උත්තරයයි තියෙන්නේ කාමය අඩු කරන්න. කාමය අඩු කරනකොට ඒ ද්වේෂයෙන් හටගන්න ලෙඩක් තිබීම අඩු වෙනවා. කාමය මෙහෙම නැලක් නිසා. එතකොට මේ මානසික අසහනත් අඩු වෙනවා. ඒ නිසා ධර්මයේ යෙදෙන එකනට අද අපි ගන්න හදන පාඩමේ හැටියට කතමේ දයෝ ධම්මා විශේෂ භාගියා මේ මෙවැනි සංකර වෙච්ච ගොඩ එන්න කෙලවරක් නැති වලක වැටලා ඉන්න මේ ලෝක සත්‍යය විශේෂයි ਸਰුවචනහන්සේ පෙන්ලා දීලා තියෙනවා සංසාරේ දැක ගන්න බැරි ਸਰුවචනහන්සේ ඒ වාසයෙන් නමක් පහළ වුණාට පස්සේ පමණක් ලෝකේ තියෙන විශේෂ වූ ධර්ම කොටස් තුනක් තියෙනවා අලෝභය අදෝසය අමෝහය කියන. ලෝභය පහළ නොකර සිටීම, ද්වේෂය පහළ කර නොකරගෙන සිටීම, මෝහය පහළ නොකරගෙන සිටීම කියලා. නමුත් අපි සම්ප්‍රදාන කුල බෞද්ධ හිතන එක රහතන් වහන්සේ අපිට බෑ අපිට ඒක නිසා මේ පෞල් ජීවිත ගත කරමින් අමුදරුවන් රැගෙමින් පස් පෞදාස කුසල් කරමින් ගෙවන මහ පහත් මහ නිහින ජීවිතයක් අපිට ලැබිලා තියෙන නිසා අපිට කොට එන්න බෑ කියන වගේ සම්ප්‍රදාන කුල බෞද්ධයාගේ තියෙනවා මේ අලෝභය සහ අදෝසය සහ අමෝහය කියන එක මෙලෝ ලබා ගන්න බැරි එකක් කියලා. නමුත් ඉදිරිපත් කරලා තියෙන ප්‍රායෝගික ක්‍රමේ හැටියට මේ අලෝභය, අදෝසය, අමෝහය මට ආරම්භෙදිම අඳුන්ලා දෙන්න ඉඩ දෙන්න මෙන්න මේ අලෝභ, අදෝස, අමෝහ තියෙන හිතට කියනවා ක්‍රියාහිත කියලා. ක්‍රියාහිත කියලා කියන්නේ ඒකේ ලෝභේ නෑ, ද්වේෂේ නෑ, මෝහේ නෑ. එතකොට අභිධර්ම පාඩම් කරපු කට්ටිය අටකතා කියවප කට්ටියන ඔව් අලෝ ක්‍රියාහිතක් කියලා එකක් තියෙනවා ක්‍රියාහිතේ තියෙන රහතන් වහන්සේට විතරයි. ඉතින් එමුණක පාට ඩෝංගල් රහත් වෙන්න ඕනේ රහත් වෙන්න ඉස්සර නෑ ඒක පාට රහත් වෙනවා කියන. නමුත් මේ ක්‍රියාහිත එමුණ තමයි අලෝද අලෝභ අදෝස අමෝහ හිත ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. චන මාත්‍ර වශයෙන්. ඒක සංසාරයට අයිති එකක් නෙවෙයි. ඒක සුවිශේෂ ධර්මයක්. ඒක විශේෂ භාගීය ධර්මයක්. ඒක නිසා මට මතකයි අපි ගිය පාර බුරුමිට ගිය වෙලාවේදී අපි පූජා භාණ්ඩ ටිකක් අරගෙන ගියා. ඉතින් ඒ පන්දි ස්වාමීන් වහන්සේ වෙලාවක් දීලා තිබ්බ කොහොම හරි අපිට ඒ වෙලාවට ඉන්න බැරි වුණා ස්වාමීන් වහන්සේත් ඉන්න බැරි වුණා. ඊට පහුවෙන්ද වෙලාවක් දුන්නා අපිත් එක්ක මැලේසියානු වලින් ආපු කට්ටියයි අපි ඔක්කොම එකතු වෙලා පින්න පාතේට කලින් විනාඩි 45ක විතර වෙලාවක්. ඉතින් අපි සංඝයා වහන්සේට ගියා පූජා භාණ්ඩත් ඉදිරිපත් කරා. ඊට පස්සේ සායතු සම්පූර්ණ අපිට මේ දේශනාවක් දුන්නා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා සයිඩෝ කියනවා ඉංග්‍රීසි පරිවර්තනය කරලා මේ දානානිසංශ. දැන් මේ ලෝකේ ඉන්න හොඳම විපස්සනා ගුරුවරයා දානානිසංශ ගැන සෑහෙන විස්තරයක් කරනවා. ඉතින් ඇත්තන ඉතින් අපි අපි ලංකාවෙන් ගෙනිච්චේ පූජා භාණ්ඩනේ මෙහෙමුත් ගෙනාවේ මැලේසියාවත් ගෙන පූජා භාණ්ඩ. මේ කතා කරලා මේ සයිඩෝ කියනවා දැන් ඔයගොල්ලෝ මේ පූජා භාණ්ඩ පූජා කළේ ලෝභෙන් නෙවෙයිනේ. ලෝභය අතහැරලානේ. එතකොට ඒ සම්මෙතන අලෝභය තියෙනවා. ඊට පස්සේ මේ පූජා බාණ්ඩ පූජා කරාට පස්සේ මේ බාරගන්න එක මේක විසිකරලා නාස්ති කරලා විනාශ කරයි කියලා ද්වේෂිකුත් හිතේ නෑනේ. මේවා පාවිච්චි කරන නම්බුකාර විදිහට මේ පූජා භාණ්ඩ වැදගත් විදිහට පූජා කරවා පාවිච්චි කරાવી කියලා ඕගොල්ලෝ ගාව ඒ ඒ ශ්‍රද්ධාව නිසා දෙන්නේ. ඒ නිසා දෙන කෙනා මේක මම බලන ඉඳද්දිම නාස්ති කරයි කියලා ද්වේෂයක් එන්නේත් නැහැ. ඒ වගේම ඕගොල්ලෝ කර්මේශා කර්මඵලය අදහනවා. ඒක නිසා මේ දාන දෙන වෙලාවේදී ඔය හිත අලෝභ හිතක් තියෙනවතන අදෝෂ හිතක් තියෙනවක අමෝහ හිතක් තියෙනවා. මේකට තමයි ක්‍රියාහිත කියන්නේ. මේකට කියන්නේ පුණ්‍ය ක්‍රියා. පුණ්‍ය ක්‍රියා. පුණ්‍ය ක්‍රියාව වෙන්නේ දෙනකොට ලෝභේ නැති වෙන චිත්තක්ෂණේ දකලා තියෙන්න ඕනේ. මේ පාවිච්චි කරන කෙනා මේක මම බලන්නේ දැන් විනාශ නොකරයි නපුරට නොයදයි කියලා ද්වේෂය නැති වෙන්න ඕනේ මේ දුක කළ කළ කළ දේ ඵල ඵල දේ කියලා දැනින ඥානෙ තියෙන්න ඕනේ කියලා මේ ස්වාමීන් වහන්සේ පෙන්ලා දුන්න මේ දාන දානයක් දෙන වෙලාවේදී අලෝභ අදෝස අමෝහි හිතවිල් පහල කළ ක්‍රියා හිතක් ඇති කරගන්න හැටි යම් කිසි කෙනෙකුට මේ දානයක් දෙනකොට මේ ආකාරයේ ඉත හදා ගන්න බැරි නම් එයාට කවදාකවත් පූර්ණ කුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. එයා හිතනවා නම් මේක දීපුනේ සමට ලබන ආත්ම මේට වැඩිය දේවල් හම්බුවේ. එහෙම නැත්නම් මේ මගේ නම ගහ ගන්න ඕනේ. මට මාන්නක්කාරකම් කරන්න ඕනේ කියලා මේ දෙන දාණයෙන් යම්ම ආකාරයක පුස්කන ගඳ ගහන මොනවාරි හිතවිල්ලක් පහල කරනවා. අර ලෝභ හිතවිල්ල අලෝභ හිතවිල්ල, අදෝස හිතවිල්ල, අමෝහ හිතවිල්ල යටින් මම වැඩෙන, මාන්නේ වැඩෙන, තෘෂ්ණා වැඩෙන මොකද්ද මෝදු වෙන ගතියක් තියෙනවා. ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් මේ දානයක් දෙනකොට දෙන දෙයට ලෝභෙත් නැහැ, ද්වේෂෙකුත් නැහැ, මෝහෙකුත් නැති වෙන්න දෙන්න මේ දානීය දීමෙන් භාවනා කුසලයක්. දානීය දීමෙන් භාවනා කුසලයක් කරගන්න පුළුවන්. නමුත් කල්පනා කරලා බලනද අපි සම්ප්‍රදාන කූල දානයක් දෙනකොට අපි ඒ දානේ ආනිසංස වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාහිතක්ද නැත්නම් මේ පිං බලාපොරොත්තු වෙනවද පිං බලාපොරොත්තු වෙන හැම තැනම ක්‍රියාහිත දුර්වල වෙනවා ක්‍රියාහිතක තියෙන කිසිම අපේක්ෂාවක් නැහැ දීලා දානවා කියන එකයි තියෙන්නේ ඒ දීලා දානවා ඒ විතරක් නෙවෙයි මේක දුන්නාට පස්සේ ඒක ගැන තැවෙන්නෙත් නැහැ එයා මොනවා කරාවිද මෙච්චර මහන්සිලා ගෙන අපේක කුණු කුඩේට දමාවේ දෙක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දුන්දී කර්මයේ සහ කර්මඵලයේ අනුව දුන්දී අනුව ඒ මට සමාන ආනිසංස ලැබේ ඒක මම පැතුවත් නැතත් ලැබෙනවයි කියලා කාටද පුළුවන්නේ මේ විදිහට දානයක් දෙනකොට ඒ නයිස් නිසර්ගයෙන්ම පහළ වෙන මේ අලෝභ හිත, අදෝස හිත, අමෝහ හිත සමාදන් වෙලා මේක අනවශ්‍ය දේවල් වලින් පටලවා ගන්න නැතුව දානේ සිද්ධ කරන්න පුළුවන් නම් අපිට කිසි හේතු දොස් කියන්න බෑ මේ භාවනා කරන එකට වැඩිය දානේ දුර්වලයි දානයයි භාවනාවයි දෙකම එකයි මේකට ටිකක් තව ගැඹුරිමුත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ මොකද අපි දානයේදී දාන වස්තුව විශේෂයි ක්‍රියා කරන ආකාරයට බුද්ධ ඥානසේ පාවිච්චි කරන ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලයෝ කියන පද හතරයි ඡාග කියලා කියන්නේ ත්‍යාග දෙනවා. මේ දෙක කාටරි තෑගි දෙනවා. එයා මේ දන්නාතුරු කෙනෙක්වත්, ලේනායෙක්වත් නෙවෙයි. ඡාග පටිනිස්සග්ග අතහැලා දානවා. මුත්‍ටි එයි මිදෙනවා. අනාලයෝ ආලේ හැරපනවා. ඒකට කියනවා ආලේ හැරපනවා. ඒ නිසා Taman සතු Taman දාඩිය මාංශයෙන් හම්බගත්ත ධාර්මික වස්තුවක් විසෙයි ත්‍යාගහිත පටිනිස්සග්ග අතහරින හිත මිදෙන හිත ආලය හැරපෙන හිත ආවනම් අපිට කියනවා දාන කුසල ක්‍රියා මේ දාන කුසල ක්‍රියා කිරීමට තියෙන වචන හතරම නිවනට පාවිච්චි කරන බුදුරජාණන් නිවනටත් කියනවා ඡාගපට්ඨිනිසග්ග මුත්‍ති අනාලෝ ඒ නිසා භාවනා කරන කෙනා බණ අහපු කෙනා දානයක් දෙනකොට වෙන කෙනෙක් වගේ නෙවෙයි එයා උත්සාහ කරනවා දාන දෙන්න හිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අයින් කරගන්න හදනවා මිස අනවශ්‍ය විභූෂණ පාණ්ඩ යන්නේ. ඒක නිසා දාණය පිළිබඳ වැඩිම කුසලයේ ලබාගන්නේ දාණය පිළිබඳ වැඩියෙන්ම දන්න කෙනා. යම් කිසි කෙනෙක් අනුන් දෙන්න නිසා දෙනනේ දෙනවා හෝ නැත්නම් කර්මයේ සහකර්මඵලය අදහලා දෙනවා එහෙම නැත්නම් අම්මට තාත්තට මැරිච්චාට පිම්පීස දෙනවා නැත්නම් සංඝයාට මේවා අවශ්‍යයි කියලා දෙනවා নানা ක්‍රම වලට අපි දාන්න පෙළඹෙනවා. නමුත් ඒ දෙන වෙලාවේදී අපිට ක්‍රියා හිතකින් දෙන්න පුළුවන් නම් අලෝභ අදෝස අමෝහ හිතකින් දෙන්න පුළුවන් නම් අපි වතුරු වීදුරක් දුන්නත් වෙන කාරණාවක් දුන්නත් අපිට පාරමිතා කුසලයක් රැස් කරගන්න පුළුවන්. මේ නිසා කියනවා ඒ ක්‍රියාහිතක් පහළ වුණාම නැත්නම් අලෝභ දෝස සමෝහයෙන් අපි යමක් දුන්නට පස්සේ ඒක පිළිබඳව පුරාජයරු කියන දෙයක් නැහැ. අන්ධහැර පාන්න දෙයක් නැහැ. ඒ අවස්ථාව දුන්නා, යාට අවශ්‍ය තිබුණා, මයි ළඟ තිබුණා මන් දුන්නා. එච්චරයි. ඒ නිසා ඒක අරය දුන්නේ නැහැ. මම විතරයි දන් දෙන්නේ කියන්න හෝ මාන්නකාරකම් කරන්න දෙයක් නැහැ. ඒක නිසා දානයේදී මේ කියන දක්ෂතාවය මතු කරලා දෙන්න අපේ ත්‍රිපිටකයේ ප්‍රහෙලිකා ප්‍රශ්නයක් මතු කරනවා. ඒ ප්‍රහෙලිකා ප්‍රශ්නේදී කියනවා සරුවච්චන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය දේශනා කරපු සාරිපුත්‍ර ස්වාමීන්චර බත් පිටක් දන් දෙනවා. පින්නපාත කරනවිල බත් පිටක් දන් දෙනවා. එimhe සාරාණීය වතක් තියෙනවා පින්නපාත කරනවා තමයි ලැබෙච්ච රසමස උලක් තියෙනවා නම් ඒකින් ටිකක් ළඟ ඉන්න ආමතුරුන්ගේ පාත්‍රයට දානවා. ඊට පස්සේ තව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් තමන්ගේ පින්නපාතෙන් ආපු රසමස උලක් හෝ බත් පිටක් බුදුහාමරගේ පාත්‍රයට දානවා. ඉතින් අටුවාචාර්යන් වහන්සේ අහනවා මේ බුදුහාමුදුරෝ සාරිපුත්‍ර ස්වාමීන් ජීවපත් පිටේද වැඩි කුසල් සිද්ධ වෙන්නේ එහෙනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරණදී බත් පිටේද වැඩි කුසල් සිද්ධ වෙන්නේ කියලා කෙස් පැලෙන තර්කයක්. ලේසි නෑ කාටවත් උත්තර දෙන්න ඕකද වැඩි කුසලයේ කියලා මේකෙදී පෙන්නනවා මේ විශේෂ භාගීය ධර්ම අලෝභයෙන් අදෝසයෙන් අමෝහයෙන් කියන කාරණා හොඳට තේරුම් අරගෙන දානය පිළිබඳ වැඩිම ඥානයකින් යුක්ත දන් දෙන එකට තමයි වැඩිම කුසල සිද්ධ වෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ ධාරිපුත්‍ර සාංශර දෙන බත්තෙන් තමයි වැඩි කුසල සිද්ධ වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේට ਸਰුවඥ වශයෙන්ම දානේ වැටෙනවා. ඉතින් ඒ නිසා මේ අලෝභ හිතවිල්ල, අදෝත හිතවිල්ල, අමෝහ හිතවිල්ල කියලා රහත් වෙලා එන එකක් කියලා අපි මේ අපි පහත් පන්තියේ මේව රහතන් වහන්සේලාට එන්නේ කියලා වෙනසක් ඇති කරන අපි හීනමානයක් ඇති කරන්න නෙවෙයි මේ ධාරිපුත්‍ර සංසේ දේනවා කරන්නේ තමයි යම් කටයුත්තක් කරනවා නම් ආසන කටයුත්තක් වශයෙන් දානයක් දෙනවා නම් ඒ දාහනේ දෙනකොට Taman ප්‍රහාණ කළ යුත්ත දත යුත්ත උපයාතපයා ගත යුත්ත තමයි මේ හිත ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නැති එකක් කරගන්න පුළුවන් නම් මහත්ඵලම ආනිසංසයි ඊට පස්සේ සරුවචනංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සීලයට යනවා. එයා නීති පන්සිල් පොයාට සිල් රකින්න. ඉතින් එහෙම සිල් රකින්නක හොඳයිනේ. මොකද සතුම් මෙරීමක් වෙන්නේ නැහැ. එයාගෙන් කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ. හොරකමක් වෙන්නේ නැහැ. බොරු කේලම් සචන් නැහැ. ඒකට මේ පුද්ගලයා සීතල වෙනවා සදාචාර සම්පන්න වෙනවා. ඒ නිසා සමාජයට සමාජයටත් ආචාර ධර්ම වශයෙන් ලොකු ගුණයක් සිද්ධ වෙනවා. නමුත් මේ සිල් රැක්කත් ඒක අලෝභයෙන්, අදෝසෙන්, අමෝහයෙන් කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ලෝභ දෝෂ මෝහ කලවම් වෙන ක්‍රමයකුත් තියෙනවා. එනිසා සප්පුරුෂ සූත්‍රයේදී ਸਰවචනාංශේ සඳහන් කරනවා කෙනෙක් අපි හිතනවා නම් පැවිදි කියලා හිතමු. ගිහිගේ අතහැරලාවිල්ලා සාසනික පැවිදුණා. පැවිදිලි වෙලා ඉන්න සමාජයේ Taman ඉන්න භික්ෂු සමාජයේ එයා හිතනවා මෛත්‍රික ඉන්න අනික් අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග බ්‍රහ්මචාරිය හැසිරෙන්නේ මං විතර සිල් නැහැ. මං ළඟ විතරයි සිල් තියෙන්නේ. කියලා මම සීලේ නිසා උතුම් අනිකයි සීලේ තරම් ගණන් ගන්න නිසා පහත් කියලා තමන් උසස් කරලා අනුන් පහත් කළ සැලකුවොත් බුදුජානක කියනවා සීලවන්ත අසත්පුරුෂයෙක් කියලා. සිල්වන්ත අසත්පුරුෂයෙක් මොකද යාට අලෝභ දෝස මොහිත විලි නෙමෙයි ඇති වෙලා තියෙන්නේ අර මේ සීලේන ඉසර කරගෙන අනුන් පහත් කළා සලකන්න හදන. ඒක නිසා සීල් රකින්න එක හොඳයි. නමුත් ඒක මතින් ප්‍රපංච කරන්න යන්න එපා. ඒකෙන් තමන් උසස් කියලා හිතන්න යන්න එපා. ඒකෙන් අනුන් පහත් කරන සල්ලන්න යන්න එපා. ඒ නිසා දානෙමුත් ඔය වැඩේ වෙන්න පුළුවන්. සීලෙමුත් ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරපු කෙනෙක් විපස්සනා කරපු කෙනෙක් දන්නවා සීලේ මහත්ඵල මහනිසංස වෙන්නේ තමන් රකින්න සීලේ නිසා කිසි කෙනෙක් පහත් කළ සලකන්නේ තමන් රකින්න සීලය නිසා තමන් උසස් කළ සලකන්නේත් නැහැ. බුද්ධ ආදී උත්මෙන් වහන්සේලාත් එක්ක බලනකොට මොකද්ද මගේ සීලේ? ඕකෙන් කොහොමද මම උසස් පහත්කම් සලකන්නේ? මම මේ සීලය සමාධියක් හැදෙන තැනට විපිලිසරකම නැති තැනට අවික්ෂිප්ත භාවයට සීලය යොදව ගන්න පුළුවන් නම් අන්න සත්පුරුෂය. ඒක නිසා මේ හැම පින්කමක්ම දාන පින්කමක් සීල පින්කමක් කරන හැම වෙලාවකම අපි අතිපණ්ඩිතකම් කරන්න ගියොත් ඒකේ අපි දන්නේ නැති විදියට වංචනික විදියට ලෝභේ පහළ වෙන්න ඉඩ තියෙනවා ද්වේෂේ පහළ වෙන්න ඉඩ තියෙනවා මෝහේ පහළ වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා සාසනේ දානේ විතරක් කරන කෙනාට මේ දැනුම ලැබෙන්නේ නැහැ එයා දානේ දෙනවා නමුත් භාවනා කරන කෙනෙක් විදිහට දානේ දිහා නැවත භාවනා දැනීමෙන් එහෙම නැත්නම් විශේෂ භාගීය ධර්මපැත්තෙන් සලකා බලන්න වෙන්නේ. ඒක නිසා අපි මේ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා භාවනා කරලා ගියාට පස්සේ අපි දන් දීම නතර කරනවා කියන එක නෙවෙයි. අපි දානේ දිහා වෙනස් ස්වරූපයකින් බලනවා. ඊට පස්සේ අපිට පුළුවන් ද දානයක් දෙන්න කිසිම අපේක්ෂාවක් නැතුව. නැවත යමක් අපේක්ෂා නොකර මේ දාන දෙන වෙලාවේදී මගේ හිත ලෝභ දෝෂ මොහ නැතිවීම සඳහා කොහොමද මම පවත්වන්න ඕනේ කියලා. ඒකෝට දාන වැඩි වෙන අතරේ එයා නිතරම උත්සාහ කරනවා මේකට විවිධාකාරයෙන් ලෝභ දෝෂ මොහ එන්න පුළුවන්. ඒක ආවරණය කරන අරසා කරගෙන දානේ දෙන්නේ ලොකු ශික්ෂණයකින්. දානේ දෙන්නේ ලොකු හික්මීමකින්. ඒ හික්මීම භාවනා නොකරන භාවනා බණ නාහපු දන් දීමෙන් විතරක් ගන්න බෑ. ඊට පස්සේ සීලයක් රකින්න. අපි කියලා මේ පන්සලේ සීල් ගන්න. එහෙම නැත්නම් මේ වගේ ඉත්තන්ද පැවිදිලා සීල් රකින්න. සීල් රකින්නට දෙන්නේගේ සමාන නැහැ සීලේ. අපි එකම සිල්පද සමාදන් වුණාට දෙන්නේගේ සමාන නැහැ සීලේ. මේ නිසා අපි තාරාතිනම් මනින්න පටන් අරගත්තොත් අත්තුක්කං සීටි පරම්වම් බෙහෙති කියලා විදිහට තමන් උසස් අනුන් පහත් කියලා අනවශ්‍යයෙන් අපි මේකට රාග ద్వේෂ මොහ රිංගවා ගන්නවා. ඊට පස්සේ අපි හිතමු ධ්‍යාන භාවනාවක් කරනවා. නැත්නම් සමත භාවනාවක් කරනවා. අපි ඉස්ලාම් මේ වැඩමුළුවට ආපු දවසේ වගේ නෙමෙයි දෙක තුනට යනකොට අපිට ඔන්න ආනාපානියත් එක්ක ඩිංගිත්තක් යාලුකම හැදෙනවා. ආදකම හැදෙනවා. සුහදකම හැදෙනවා. ටික වෙලාවක් ඉන්න පුළුවන්කම හැදෙනවා. ඉතින් අන්නේම ඉන්න පුළුවන්කම හැදෙන්න හැදෙන්න හැදෙන්න ඒ ඉන්න චිත්තක්ෂණේ තියෙනවනේ. ආනාපානෙත් ඉන්න චිත්තක්ෂණේ ඒ චිත්තක්ෂණේ අපිට රාග ද්වේෂ මොහොනේ නමුත් මට මෙහෙම චිත්තක්ෂණයක් දැන් තියෙනවා ඊට වැඩිය වැඩි කියලා මං ආඩම්බර වෙන්න ගියොත් එහෙම නැත්නම් මයි ළඟ ඉන්නේ කරාට මේ ටිකවත් කරගන්න බැරි උණයි කියලා ළඟ ඉන්න එකට පහත් කළා සලකන්න ගියොත් අන්න අනවශ්‍ය විදියට අපි අර ලස්සනට දොවාගත්ත කිරි ටික ගොම භාජනයකට දැම්මා වගේ මූත්‍ර භාජනයකට දැම්මා වගේ මේ සංසන්දනය කරන්න යෑම ප්‍රපංචකරණය කියලා කියනවා මේ මාන්න කියන්නේ මේකමයි මේක මනුස්ස හිතක නැති කෙනෙක් නැහැ තමන් මොනවා හරි හොඳ වැඩක් කරුවත් නරක වැඩක් කරුවත් ඒක හොඳ නරක වෙන්නේ කටා බැලීමෙන් තමයි. සංසන්දනය කිරීමෙන් තමයි. අපි තනිකර ජීවත් වෙනවා නම් සමාජයක් එක්ක නොවි ඒ අපේ හිතවිල්ලට වෙනස්. අපි ජීවත් වෙන සමාජයේ අපි හැම වෙලාවෙම හොඳ නරක තීන්දුව කරන්නේ ගටා බලනවා. සාපේක්ෂතාවයට බලනවා. මේ සාපේක්ෂතාවය බැලීමේදී පුදුම වාග් බහුල්‍යයකටපත් වෙනවා ප්‍රපංචකරණයකටපත් වෙලා අපි කරපු වැඩේ පැත්තක මේ නිසා ගොඩාක් අලුතෙන් කර්ම රැස් කිරීමක් කරගන්නවා. මොකද අපි රාගය අඳුනන්නේ නැහැ. ලෝභය හඳුනන්නේ ඒක වංචනික ස්වරූපයෙන් වෙන පැත්තකින් පෙනී හිටිනවා. අපි ද්වේෂය හඳුනන්නේ නැහැ. ද්වේෂයට වංචනික ස්වරූප රාශියක් තියෙනවා. අපි මෝහය හඳුනන්නේ නැහැ. අපි මෝහයට දැනුම කියලා හිතානේ. ඒක නිසා විනක් කරනකොට භාවනා කරන කෙනෙක් විනක් කරනකොටයි සාමාන්‍ය කෙනෙක් විනක් කරනකොටයි භාවනා කරන එක දන්නවා මේ හොඳ වැඩේ කරන අතර රාගය වංචනික ස්වරූපයෙන් විවිධාකාර කෝලම් කරනවා. ද්වේෂය වංචනික ස්වරූපයෙන් විවිධාකාර කෝලම් කරනවා. මෝහය වංචනික ස්වරූපයෙන් විවිධාකාර කෝලම් කරනවා. ඒ කෝලම් බුදුහාමුදුරන්ට පේනවා. දෙයයන්ාන්තලට පේනවා. නමුත් මේ අමනයාට පේන්නේ ඒකයි එකට වංචනික ධර්ම කියලා කියන්නේ. හැබැයි ළඟ ඉන්න පොඩිය කාටත් තේරෙනවා. මේ මිනිස්යා මේ පිංකම් කරන්නේ අඬ හැරේට. මේ පිංකම් කරන්නේ කාට හරි කොනහන්න. යනිතම් පින්ඩ සම්බන්ධ කරගත්ත කෙනාගේ දොස් දකින්න. ඉතින් ඒක නිසා ඒ කෙනාට මේ අලෝභ අදෝස අමෝහ කියලා ඒ දේ නොකිරීමෙන් ඒ ඒ පැඩිපණිතක නොකිරීමෙන් ලබා ගන්න පුළුවන් මේ විශේෂ භාගීය ධර්ම නොලැබී යන්න හේතුව එයාව හොයන නිසා නෙවෙයි. මේ වංචනික ධර්ම නිසා. එයා ඒ පැත්තේ මේ ප්‍රශ්නේ බලලා නැති නිසා. ඒක නිසා මේකට විවෘත වෙන්න කෙනෙක් කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා බලන්න. කොච්චරක් Taman ගැන ස්වම් විවේචන වෙන්න ඕනද කියලා බලන්න. වෙලා මම භාවනා කරන කෙනෙක් මම දන් දෙන්නේ නැහැ කියලා පැත්තකට වෙලා බෑ. භාවනා කරන කෙනෙක් විසීමුත් දන් දීලා බලන්න ඕන. භාවනා කරන කෙනෙක් වශයෙන්ුත් සිල් රැකලා බලන්න ඕන. භාවනා කරන කෙනෙක් වශයෙන්ුත් අනිකුත් පින්කම් හොඳ වැඩ කරන ගමන් බලන්න මගේ මානසික ආකල්පය එහෙම නැත්නම් මගේ සංකල්ප කොහොමද මේ කටයුත්ත කරනකොට එතකොට බේන්න පටන් ගන්නවා මේ භාවනා නිසා දාණයට අපේ ආකල්පවල විපරිණාමයක් සිද්ධ වෙනවා. සීලය කෙරෙහි අපේ ආකල්පවල විපරිණාමයක් සිද්ධ වෙනවා. සමාධිය વિશે අපේ ආකල්පවල විපරිණාමයක් සිද්ධ වෙනවා. මෙන්න මේ වෙනස Taman අර දාණේ පමනක් කරලා භාවනා නොකර ඉන්න කාලයේ දානයයි භාවනාවයි දෙකම කරනකොට දානෙ නොකර ඉන්නවා නෙමෙයි දානෙ વિશે තමන් බලන බැල්මත් එක්ක මේ වැඩෙන වර්ධනය ඒකට කියන්නේ ඔප උපනයන ගතිය කිය. ධර්මයේ තියෙන ඕපනයික කියලා ගතියක්. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිද්දකෝ අකාලිකෝ ඒ පස්සිකෝ ඕපනයිකෝ. එනිසා අපි දානේ පටන් ගන්න කාලේ පොඩි දරුවෙක් වශයෙන් අම්මා කියන ඕනෝක පූජා කරපන්. ඉතින් අපි තනිය අතින් යන පාත්‍රයට දාන ඌට මෙලෝ දෙයුමක් නැහැ. ඊට පස්සේ කියන ඕම කරන්න එපා බබා අත් දෙකෙන්ම දෙන්න කියලා. ඔන්න ඉතින් අත් දෙකෙන් දෙන්නත් පුරුදු වෙනවා. දුන්නට පස්සේ අම්මා අම්මා හම්බ කරපු තියෙන දැන් පොඩි කලාව පූජා කරන්නේ. ඊට පස්සේ කියනවා උඹ මොනවා හරි කියලා හම්බ කරලා පූජා කරපන් කියලා. පූජා කළා වැඳපන්. ඊට පස්සේ උඹ සීලෙක පිළිපදපන්. ඒසොර බලන්න මේ දාන ක්‍රියාව පොඩි එකා තනියෙන් පාත්‍රයට දාන තැන ඉඳලා ඒක තමන් හම්බ කරලා පූජා කරන තැනට යනකම් මේ දානයේ සිදුවෙන පරිණාමය මේ විශේෂ භාගීය ධර්ම දන්න ප්‍රමාණයට තමයි වෙනස් වෙන්නේ. කවදාකවත් අපි එකම දානෙ දෙසටක් දෙන්නේ දෙන්න දෙන්න දෙන්න මේක කල යුත්තේ තමයි මේ දාන ක්‍රියාව. මේකට කියන දාන කුසල ක්‍රියා. මේක ක්‍රියාවක් වෙන්න ආරින්න. මේක වෙන්න ආරින්න වෙලා තමන් කරපු දේ ගැන කටමැත දොඩවන්න යන්න එපා. අන්ධහැර පාණ්ඩේ යන්න එපා. ඒක දන්නේ නැති කෙනා පහත් කළා සලකන්නත් එපා. මොකද අපිත් ආවේ ওই පාරෙමයි. බුදු කෙනෙක් ඉන්න නිසා අපි දන්නවා මේක අපි දිනුවක් කියලා. ඒ නිසා අපි තරම් දිනුන නැති කෙනාදී අපහත් කළා සලකන්නත් එපා. තමන් ගැන මාන්නකාර කරන්නත් එපා. ඒ නිසා දානයක් දීමේ ක්‍රියාව කරනකොට නොකල යුතු කීයක් තියෙනවද කියලා බලන්න. නොකල යුතුකම් කීයක් තියෙනවද කියලා අන්න ඒකෙන් තමයි කුසලයේ තියෙන්නේ. දැන් අපි දන් දීලා බෙර ගහලා කොඩි දාලා කෑ ගහලා ගම නටවනවා. ඒ වෙනුවට ඒ වෙනුවට ඒක නා දන්නවනම් දානේ කියලානේ කලියුත් කිරීමක් නේ. අපි මේ પરම්පරාවෙන් අපිට ආවා අපි දන් දෙනවා. නමුත් බලන්න ඊට වැඩිය සීලෙදි කරන්නේ නොකලියුත් නොකිරීමක් නේ. සතු නොමරා සිටීමක් නේ. ඉතින් සතු නොමරා සිටීමෙන්ද කුසල් සිද්ධ වෙන්නේ කලියුත් කිරීමෙන්ද කුසල් සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් දානයේද වැඩි කුසල් තියෙන්නේ සීයේද වැඩි කුසල් තියෙන්නේ කියලා බැලුවොත් ඒක ඉතින් බෞද්ධයට ඉච්චර ප්‍රශ්නයක් නෑ තේරුම් ගන්න මේ යමක් නොකර සත්‍යන සීලය තමයි වැඩි කුසල් සිද්ධ කරන්නේ. අතපය වීදම් කළ මහන්සියලා කරන දානය ආරම්භක පාඨමාලාව. ඊට පස්සේ යමක් නොකර සිටීමෙන් සතුන් නොමරා සිටීමෙන් සොරකම් නොකර සිටීමෙන් කාමීත්‍යචාරය නොකර සිටීමෙන් බොරු කේලම් හිස් වචන නොකර සිටීමෙන් මෙයා රැස් කරගන්න කුසලය බොහෝ කොට අලෝභයට අදෝසයට අමෝහයට බරයි. ඉතින් ඒ නිසා හුඟක් සල්ලි ඕනේ හුඟක් මිනිස්සු ඕනේ හුඟක් සද්ධාවන්ත සංඝයා ඕනේ දානයක් කරගන්න. ඔය සීලයකට මොකද්ද තියෙන අඩුපාඩු බලන්න. ඕනම තැනක් ඉඳලා ඕනම වෙලාවක පටන් ගන්න පුළුවන්. නමුත් අපි බෞද්ධ ආතර දන් දෙන්න යන්න කිව්වොත් දාන වැඩකට යන්න කිව්වොත් බස් එක පුරව ගන්න තරම් සෙනඟක් එනවනේ. කවුරුට කිව්වොත් එහෙම දවස් හතක් අපි සිල්ලර ගන්න යනවා එන්න කියලා කීයක් කියයිද? නොයන්න කීයක් කියයිද? ඒ ධර්මතම අපි මේ විශේෂ භාගීය ධර්ම නොතකා හරින ගතිය සම්ප්‍රදානකූල බෞද්ධ සමාජයක් දිහා බලනකොට රට හිනස්සන විහිළුවක්. ජාතික මට්ටමේ විහිළුවක්. ඒක නිසා ඒකට hina වෙන්න යන්න එපා. තමන් එවැනි සමාජයක හැදිලා අද තමන් තේරුම් ගන්නවා නම් දානෙදිත් කරන්න තියෙන අලෝභ අදෝස අමෝහ සීලෙදිත් කරන්න තියෙන අදෝ අලෝධ අලෝභ අදෝස අමෝහ ඊට පස්සේ බුදුරජාණන්සේ පෙන්ලා තියෙනාට පස්සේ සමාධියක් කියලා එකක් තියෙනවා සීලෙක ඉඳලා සමාධියක් කරනකොට බලන්න මේ හිතේ පහළ වෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා නොමිලේ ඉබේ පහළ වෙන මේ නීවරණ ධර්ම ටික පැත්තකට කිරීම. නීවරණ ධර්ම කියන පච්චනික ධම්ම අයින් කිරීම අපි කියනවා ධානයක් ලැබීම කියලා. ඉතින් ඒක නිසා කෙනෙකුට කියත හැකි නීවරණ ධර්ම අපි කියලා ගෙන්න ගන්නව නෙවෙයි. ඒක නිසා ඒක ඉවත් කිරීම සඳහා කරන මේ සමත භාවනාව මට කරන්න දෙයක් නෑ හරියන්න පුළුවන් නොතියන්න පුළුවන් කියලා යටින් කල්පනා කරලා බැලුවොත් අපි මේ කාම ඡන්දෙට තියෙන කැමැත්ත අපි මේ ව්‍යාපාදයට තියෙන කැමැත්ත මේ නින්දට තියෙන කැමැත්ත මේ සැක කිරීමට සහ තියෙන කැමැත්ත අතීතනාගතයට යන්න තියෙන කැමැත්ත අපිට කවදාකවත් කියන්න බෑ වෙන කෙනෙක් විසින් අපිට ඇති කරපු එකක් කියලා. හැබැයිට වෙන බව හැබෑව. නමුත් මේ Taman දන්නේ නැත්නම් මේ කාමච්ඡන්දේ Taman කරා එන්නේ තමන්ගේම කැමැත්ත නිසා කියලා එහෙම නැත්නම් අපිට ද්වේෂයක් පහළ වෙන්නේ මගේ හිතේ ද්වේෂ දනවන ගතිය තියෙන නිසායි කියලා. මට නිදිමතක් එන්නේ මට නිදිමතට ඡන්දයක් තියෙන නිසායි කියලා. මට මේ අතීත නාගතයේ හිත පනින්නේ ඒක සඳහා ඒකටම උල් වෙච්ච හිතක් තියෙන නිසා. එවන්ත මේ සැක හිතට පහළ වෙන්නේ ඒකට ඇබ්බැහියක් තියෙන නිසායි කියලා ඒ කෙනාට තේරුම් ගන්න උගාකමාරු. නමුත් සර්වචනාංශේ සඳහන් කළා තියෙනවා ඡන්ද මූලකා සබ්බේ ධම්මා. අපිට මේ බණ අපිට භාවනා කරන්න වාඩි වෙලා අපි මූල කර්මස්ථාන වශයෙන් ආනාපාන තියාගෙන ඉන්නකොට අපිට මොකක් හරි අතීත හේතුවක් නැසව අනාගත හේතුවක් නැසව ඒ වෙලාවේ පහළන දෙකට අපිට කාම ඡන්දයක් එනවා. අපි එකේ කැමැති නෑනේ අපිට ඕන කරලා තියෙන මේ ආනාපානෙ ඉන්න එකනේ. නමුත් මේ පැමිණෙන කාම ඡන්දය අපි කිව්වොත් මේ සර්බලධාරී දෙයයන්ාංශේ කරපු එකක්. නැත්නම් අල්ලපු ගෙදර මිනිහා ඕනියම් කරලා තමයි මේක අමච්ඡන්දේ ආවේ. එහෙම නැත්නම් අරවත් මිනිස්සයා මේ මිනිස්සයයි කියලා මම බුදුහාමුදුර මේ තොගේටම ප්‍රතික්ෂේප කරනවා. අපේ ප්‍රහීන කරලා නැති කාමයේ තියෙන තාක් අරමුණේ ඉන්නවට වැඩිය කාමයේ ඇසුරු කිරීමේ කැමැත්ත අපි ළඟ තියෙන තාක්කල් කාමච්ඡන්දේ තියෙන තාක්කල් මේ නීවරණයන් අපේ හිතට එන්න පටන් ගන්න. ඒක ශිල්පෙන්ම අයින් කරන්න. විශේෂ භාගීය ධර්මයකින්ම අයින් කරන්න. ඒකෙදී කියන්න තියෙන්නේ මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම නැත්නම් අපි ඉන්න ඉරියව්ව දැනගැනීම කියලා මේකට සාමාන්‍යයෙන් කියත හැකි. නැත්නම් එළඹ වාසය කරනවා කියලා කියන්නේ එළඹ වාසය කරන චිත්තක්ෂණයක රාගයක් නැහැ, ద్వේෂයක් නැහැ, මෝහයක් නැහැ. එතකොට අපි රාග ద్వේෂ මොහ නැති කරන්න දාන කුසලයේ කරපු කෙනෙක් නම් රාග ద్వේෂ මොහ නැති කිරීමට සීල කුසල රැකපු කෙනෙක් නම් රාග ద్వේෂ මොහ නැති කරන්න සමාධි භාවනා කරන කෙනෙක් බැලුවොත් එහෙම මේ සමාධි භාවනාවෙන් ලබන මම දැන් මෙතන ඉන්නවා කියන මේ චිත්තක්ෂණය අපිට ඕනම තැනකදී ඕන වෙලාවකදී ලබන්න පුළුවන්. ඒක අපි කෙරෙහි සැදී පැහැදී තියෙනවා. නමුත් ඒ චීතිය අපි දන් දෙන්න බොහොම කැමැතියි. සීල් රකින්න බොහොම කැමැතියි. නමුත් මේ වර්තමානයේ හිත පැවැත්තින්න මේ ඕනම වෙලාවක ඕනේ ඉරියව්වක ඕනේ තැනක කරන්න පුළුවන් දෙයක් බව තේරු ගන්න කොච්චර කල් යනවද කියලා බලන්න. මේ භාවනා කුසලය නැත්නම් මේ අලෝභ අදෝස අමෝහ කියන මේ චිත්තක්ෂණ විශේෂ භාග්‍ය ධර්ම ලබා ගන්න ඕන තැනක ඕන වෙලාවක ඕනේ කාලයක ලැහක් අපව තේරුම් ගන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද කියලා බලන්න. ඊට පස්සේ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ මේ මෑත කාලේ ওই විපස්සනාව මතු කරලා දීපු කෙනා මේ සමතේ ඉඳලා විපස්සනාවට යන පියවර පෙන්නනවා මේ කෙනා වර්තමානයේ හිත තිබ්බට වර්තමානයේ හිත තැබීම විශේෂ භාගීය කුසලයක් බව. එහෙම නැත්නම් වර්තමානයේ හිත පවත්තන වේලාවේදී ලෝභ දෝෂ නැති බව එයාට තේරෙන්න ගොඩාක් කල්යනවා. ඒක නිසා වර්තමානයේ හිත පැවැත්වුවාට ඒක විශේෂ භාග්‍ය ධර්මයක් බව මෙතන ඉන්න උංග දෙනෙක් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලන්ගේ විශේෂ භාග්‍ය ධර්ම වෙන්නම් ඉන්දියාවේ යන්න ඕනේ. බෙර ගහන්න ඕනේ. හඳුන් කූරුපත්තු කරන්න ඕනේ. කොඩි හොල්ලන්න ඕනේ. ගෙජ්ජි කොල්ලන්න ඕනේ. නැටු කුට්ටමක් දාන්න ඕනේ. ඔන්න විශේෂ භාග්‍ය ධර්ම. කාට හරි කිව්වොත් මේ ඔක්කොගෙම අකුසල් සිද්ධ වෙන්නේ. දැන් ওই සත්‍ය අපිට හොඳක් නෙවෙයිනේ. බෙර ගහනවා කියන්නේ මොකද්ද? ගෙජ්ජි හොල්ලනවා කියන්නේ මොකද්ද? සද්දනේ. ඒක නොකර ඉඳලා මේ මොනවත් නොකර අරමුණේ හිත පැවැත්වීම විශේෂ භාගියයි මොකද? ඒ අරමුණේ හිත පවත්වනාවේ රාගය නෑ, ద్వේෂය නෑ, මෝහය නෑ. නිසා සමත භාවනා කරන එකන එක කරාට යයික දන්නේ නෑ. විපස්සනා භාවනා කරන එකන ඒක දැනගැනීමෙන් දැනගැනීමෙන් තමයි භාවනා කරන්නේ. ඒක නිසා මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. අපේ හිතේ යම් වෙලාවක සතිය පිහිටෝලා යම් වෙලාවක අප්‍රමාද වෙලා යම් වෙලාවක කයේ හිත පිහිටියානම් අපි කිව් ඉරියව්වේ ඒ වෙලාවේදී ඒ චිත්තක්ෂණී රාග ද්වේෂ මොහ නැති වුණාට ඒ චිත්තක්ෂණයේදීම ඒ බව දැනගැනීමේ හැකියාවක් හිතට නැහැ කියලා ඒ ස්වාමීන් කියනවා. යම් චිත්තක්ෂණයක අපේ හිත සංසාරයක් රාග ද්වේෂ මොහ තිබුණ හිතක් කියලා හිතමු. යම් චිත්තක්ෂණයක ඒ හිත රාගෙන්, ద్వේෂෙන්, මෝහෙන් දුරු වුණා නම් විශේෂ භාගී ධර්ම ආවනම් ඒ චිත්තක්ෂණයේදීම මේ හිතේ විශේෂ භාගී ධර්ම තියෙනවා කියලා දැනගැනීමේ ශක්තියක් මේ හිතට නැහැ. අටුවාචාරින් වහන්සේ කියනවා මේ ඇඟිල්ලේ කෙලවරට කියන ඇඟිලි බිත්තරේ කියලා. ඇඟිලි බිත්තරේ ඇඟිලි ඇඟිල්ලෙන් අල්ලන්න බෑ. ඒකට වෙන ඇඟිල්ලක් ඕන. Tamange ඇඟිල්ලේ කෙලවර ඒ ඇඟිල්ලෙන් අල්ලන්න බෑ. ඒකට වෙන ඇඟිල්ලක තියන්න ඕනේ වගේ යම් චිත්තක්ෂණයක අපේ හිත විශේෂ භාගීය ධර්ම ඇති වුණා නම් ඒක වෙන චිත්තක්ෂණයකින් තමයි දැනගන්න පුළුවන්. ඒ චිත්තක්ෂණයම බෑ. මේකම අපේ සංසාරේ ඇති කරලා තියෙන බුදු කෙනෙකුට විතරක් ලියන්න පුළුවන් පෘථග්ජනයට ලියන්න බැරි ගැටයක්. ඒක නිසා මහසීසයාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා එක චිත්තක්ෂණයක චතියල සතිය එළඹ සිටීම එක චිත්තක්ෂණයක අප්‍රමාද වීම එක චිත්තක්ෂණයක ඉන්න ඉරියව්ව හිත ගත්තට ඒ කෙනාට තියා සාමාන්‍ය රහතන් වහන්සේ නමකටවත් ඒ ඉතපු චිත්තක්ෂණේ එක චිත්තක්ෂණයක් නයි කරාග ද්වේෂ මොහෙන් තොරයි කියලා දැනගන්න බෑ. බුදුහාමුදුරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දෙන උපදේශ තමයි නිසා එක චිත්තක්ෂණකින් නතර කරන්න එපා. එහෙම අලෝභ අදෝස අමෝහයිත විශේෂ භාගීය ධර්මසහිත චිත්තක්ෂණයක් ගන්න පුළුවන් නම් දන්න දහං ගැටයක් දාලා දන්න ක්‍රමයක් හොයලා ධර්ම විදියක් හොයලා ධර්ම විදියකින් මේක චිත්තක්ෂණ දෙක තුනක් පවත් ගන්න කියනවා. චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕන කියනවා. මම දැන් ඉඳලා තියෙන්නේ රාගයේ, ద్వේෂයේ, මොහේ නෙවෙයි කියලා. ඒ තාමත් කුශාග්‍ර බුද්ධිමත් සුතම ඥානය ඇති කෙනෙකුටවත් තේරෙන්නේ. ඒක නිසා සාමාන්‍ය කෙනෙකුට ඒක තේරෙන්න තප්පර ගාණක් යනවා. ගියත් නැවත සලකා බැලීමකින්. එහෙම නැත්නම් ප්‍රතිවීක්ෂාවකින් විතරයි ඒත්තු ගන්න ගන්න පුළුවන් වෙන්නේ අරමුණේ හිත පවත්තන වෙලාවේ. අපි කියන්නේ මෙතන අපි ගමු අරමුණ කය ඉඳගෙන ඉන්න කය කියලා නැත්නම් ඉරියව්ව කියලා නැත්නම් ආනපාන කියලා නැත්නම් පිම්බීම හැකිරීම කියලා අරමුණේ හිත පවත්තන වෙලාවක ඒ හිතේ රාගෙ ඒ හිතේ ද්වේෂෙ ඒ හිතේ මෝහෙ මේක මෙතන ඉන්න ඔක්කොමලා බුද්ධි විඳලා තියෙනවා නමුත් මෙන්න මේ රාග ద్వේෂ නැති බව ප්‍රත්‍යක්ෂණය කරගත්ත සාක්ෂාත් කරගත්ත කට්ටිය ඉතාමත්ම අල්පයි. මොකද ඒක ලේසි වැඩක් නෙවෙයි. මම දැන් ඉන්නේ රාග ద్వේෂ මොහේ නෙවෙයි. නමුත් ඒ බව දන්නේ. මෙන්න මේක කියලා දෙන එක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මිස භාවනා කරන කෙනාට තේරෙන්නේ ඒක නිසා යම් කෙනෙක් දැනගත්තොත් මේ ජීවිතය ගත කරන ගමන් හරියට ඥානවන්තව දානයක් දුන්නොත් අපිට ඒක දාන කුසල ක්‍රියාවක් කරගන්න පුළුවන් ක්‍රියාහිත පහල කරගන්න පුළුවන් සීල කුසල ක්‍රියාවක් අපිට කරගන්නත් පුළුවන් සතුන් නොමරා සිටීම වරකන් නොකර සිට හැබැයි ආඩම්බර වෙන්නේ නැතුව ඊට පස්සේ භාවනාවක් කරන්න පුළුවන් අපිට සමත භාවනාවක් ඒ සමත භාවනාවේදී නීවරණ නැති වෙලාවේදී රාග ద్వේෂ මොහ නැහැ නමුත් ඒ බව දන්නේ විපස්සනා කරන එකනා අර කුසල් ඔක්කොමත් කරන ගමන් භාවනාත් කරන ගමන් මේ කරන කරන චිත්තක්ෂණයේ මේකේ රාගේ නැති බව, ద్వේෂේ නැති බව, මෝහේ නැති බව දැක දැක සමාදන් දැක දැක ප්‍රත්‍යක්ෂණය කරනවා. කරන්න කරන්න කරන්න එකේ කස කැවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා රාග ద్వේෂ මෝහ නැති හිතවිලි ලබා ගත්ත පමණින් ආනිසංස නැහැ. ඒක දැනගන්න ඕනේ මම මේ ගත කර පැත්තහැරලා බලනකොට මම මේ ආනපාන දිගට හිටියා මම ඉරියව් දෙකට හිටියා ඒ හිටපු වෙලාවේ රාගය තිබුණ නැහැ ද්වේෂය තිබුණ නැහැ මෝහය තිබුණ නැහැ කියලා Tamanට ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බලන්න සමාදම් වෙන්න දන්නේ නැත්නම් ඒක ගොළුෙක් දැකපු හීනයක් වගේ කියලා කියනවා ඉන්නවා යාට කියන්න තේරෙන්නේ එන්නේ එතනදී ඒ කෙනාගේ මේ බුද්ධ විඳින දේ ඉස්මතු කරලා දෙන එක ඔය ඔය ඔක බුද්ධ විඳට ඔක තමයි දන්නේ නැත්නම් ආනිසංස නැහැ ඒක කියලා දෙන්න තමයි මේ කමඨාන් සුද්ධ කරන්නේ. ඒක තමයි මේ බණ කියන්නේ. ඒක නිසා මේකේ තියෙන බරපතලකම පේන්න බරපතලකම ඇඟෙන්න ගුරුම ස්වාමීන් වහන්සේලා කියනවා යම් කිසි කෙනෙක් භාවනා කරලා මේ වර්තමාන මොහොතේ හිත ආවා. නමුත් එයා දන්නේ නැහැ. මේක වටින දෙයක් බව දන්නේ නැහැ. විශේෂ භාගී ධර්මයක් බව දන්නේ නැහැ. යාට තේරෙන්නේ නැහැ මේකේ රාග නැති බව ඔප්පු කරලා පෙන්නන්න. ද්වේෂ නැති බව ඔප්පු කරලා පෙන්නන්න. මෝහ නැති බවට ඔප්පු කරලා පෙන්නන්න. එහෙමනම් එයාගේ ඒ නොදැනුවත්කමට ප්‍රධාන වැරද්ද ඒ ගුණු උගන්නපු ගුරුවරයාගේ වැරද්ද 100%ක්ම කියලා කියනවා. නිසා එයාට හේතු ගැනීම ගුරුවරයා ඇතේ තියෙන වැඩක්. ඒක ඒ දන්නේ නැති මනුස්සයට බැනලා වැඩක් නෑ. මේ නිසා 100 සැරයක් වුණත් කියලා දෙන්නවා. 101 සැරයටත් කියලා දෙන්නවා. ඒකල කියන්නේ ඔය මේ දේ උපයවලා මදි ඒ උපයපු දේ එතන එතන රස බලලා එතන එතන දැනගෙන ඒකට සමාදම් වෙනවනම් එයාට රහත් වෙන්න ඉස්සරලා රහත් හිතක ස්වභාවේ ක්ෂණ මාත්‍ර වශයෙන් දැනගන්න පුළුවන් ලෝභේ නැ ද්වේෂේ නැ මෝහේ නැ ඒකට මේ මෛත්‍රී බුදුහාමරකම් ඉන්න ඕනේ නැ මේ ජීවිතයේදීම දානයක් දෙන චිත්තක්ෂණයකදී ක්ෂණ මාත්‍ර වශයෙන් ඕක බුද්ධ විඳින්න පුළුවන් සීලයක් රැකෙන චිත්තක්ෂණයකදී ක්ෂණ මාත්‍ර වශයෙන් බුද්ධ විඳින්න පුළුවන් සමාධි වඩන වෙලාවෙදී ක්ෂණ මාත්‍ර වශයෙන් බුද්ධ විඳින්න පුළුවන් විපස්සනා කරනකොට තමයි මේක දවල් එළිය කෙරෙන්නේ මේක අඳුරේ අතක හිටපු එක දවල් එළිය පහනක් පත්තු කරා වගේ තමයි තීරණ පටන් අරගන්නේ විපස්සනා කරනකොට එතකොට ඒකේනා ඒ Tamanda ඇතිවෙච්ච මේ විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කියලා මේකට කියනවා තමයි විමුක්තයි හැබැයි විමුක්ත විමුත් මම විමුක්ත වුණා කියන ඥාණය ඒත් එක්කම එන්න ඕන විමුක්ත වෙනවත් එක්කම විමුක්තයි කියලා ඥාණය තියෙන්න ඕනේ. භාවනා කරන හුඟදෙනේ කෙලස් නැති හිතේ ඉන්නවා. කෙලස් නැති අතට යනවා නමුත් එයා දන්නේ නැහැ. ඒක නිසා නිකන් සාමාන්‍යයෙන් මේ ගොළුෙක් දැකපු හීනයක් වගේ එයා දන්නේ නැහැ මේක. එයා දැනගත්තොත් පුදුමාකාර ආත්ම ශක්තියක් එනවා. පුදුමාකාර චිත්ත ශක්තියක් එනවා. මේකේ වටිනාකම තියෙන්නේ මට තිබ්බ ජක්ක පහරනවා, තිබ්බ සෝත පහරනවා, උඩින් යනවා නෙවෙයි. මට රාගේ නෑ, මට ද්වේෂේ නෑ, මට මෝහේ නෑ. මේ රාග ద్వේෂ මෝහ තුන ඇති වෙලාවට නම් ගන්ධස්තරයක් තියෙනවා. නැති වෙලාවට මොනම හැලහොල් මනක්වත් නැහැ. ඒ නිසා මේකට යෝගාවචරේ යොමු කරනවායි කියන්නේ. යෝගාවචරයේ තමා විහිමේක අවබෝධ කරනවායි කියන එක බුදුරජාණන් වහන්සේට විතරයි වටිනාකම තේරෙන්නේ. ඒ නිසා පළවෙනි ධම්මචක්කපවසන සූත්‍රයේදීම කොණ්ඩඤ්ඤ ස්වාංශර මේක වැටුණා. මිමිතේ කල් අපි තටමැව්වට මේ කියන නිවන ඇති වෙන තාක් යම් ධර්ම තියෙනවා නම් කියන ඇති වෙන තාක් රාග තියෙනවා නම් ද්වේෂ තියෙනවා නම් මෝහ තියෙනවා ඒවා නැති වෙන සුළුයි. ඔය කිසිම රාගයකට දිගට ඉන්න බෑ. ද්වේෂයකට දිගට ඉන්න බෑ. මෝහයකට දිගින්න බෑ. තකතිරුකම නැත්තම්. මේ නිසා ඔය ඇති වෙන ඔක්කොම රාග නැති වෙන සුළුයි ද්වේෂ නැති වෙන සුළුයි මෝහ නැති වෙන සුළුයි නැති වෙනකොටම අන්න මේ චිත්තක්ෂණේ රාගේ නැහැ ද්වේෂේ නැහැ මෝහේ නැහැ කියනකොටම උන්වහන්සේක ප්‍රකාශ කළේ යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ලෝකයේ ඇති වෙන සුළු ස්වභාව ඇති ධර්ම වලට කියනවා රාග දෝෂ මෝහ කියලා ඒ සියලු ධර්මයන්ම නැති වෙන සුළුයි. අලෝභය, අදෝසය, අමෝහය කියලා කියන්නේ කවදාවත් හටගන්න දෙයක් නෙවෙයි, කවදාවත් නැති වෙන දෙයක්වත් නෙවෙයි. ලෝභ දෝෂ මොහ තමයි ඔය කියන සංස්කාර සංස්කාර tattරපත් වෙන්නේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට මේක වැටෙනකොට බුදුරජාණන් වහන්සේ තමයි උදම්මන්නේ. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ විශේෂ භාගීය ධර්ම එනතම මේ අලෝභය, මේ අදෝසය, අමෝහය තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඇත්තටම කියනවා නම් තේරුම් ගන්න උත්සාහ කිරීමත් අමනකමක් කියලා කියයි. එතනදීම වටහා ගන්න අත්දකින්න උත්සාහ කරනවා නම් ඒක එච්චරම දුර්ලභ ධර්මයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි විපස්සනා භාවනා කරන කෙනෙක් කරගනිමු. ඒක නා වාඩි උණයි කියන්නකෝ. පරියන්කට කියලා වාඩි වෙලා එයාට කරන්න තියෙන එකයි හිතාමතා කය හොල්ලන්නත් එපා හිතාමතා වචන දොඩන්නත් එපා, හිතන්නත් එපා. සියලුම චේතනා පාවා දෙන්න. පාවදිලා මොකද වෙන්නේ බලන්න. නිවනට බොහොම කිට්ටු. මොන්නම දෙයක්වත් හොයන්න ඕනකමක් නෑ. කයට නිසල්මනේ ඉඳ දෙන්න. ඒ නිසා හොඳට පట్టල කරලා සමතුලිත කරලා වාඩි කරනවා. වචන දොඩෙවි නැති වුණාට හිත ඇතුලේ කතා කරනවා මේ. නමුත් අදිෂ්ඨාන කරගන්න මම ඒවට පොර දාන්නේ නෑ. මම හිත දොඩමලු කරන්න යන්නෙත් නෑ. හිතේ ස්වභාවයෙන් මගේ ඇඟිලි ගැහිමකින් තොරව නයිසර්ගයෙන්ම ඉබේ සිදුවෙන මොනවද තියෙන කියලා බලන්න හිටියොත් බුදුජානක අපට පෙන්වන ආනාපානයි. අපි ඇඟිලි ගැහිම ඕනේ නෑ. සිද්ධ වෙන ඕක දිහාම බලන්න හිටියොත් යාට තේරෙනවා මේ කය සචේතනිකව ක්‍රියා කරන එක වචනේ සචේතනිකව ක්‍රියා කරන එක තබා මේ කය සම්බන්ධ වෙච්ච මේ ආස්වාස ප්‍රස්වාසය උනත් ආශ්වාස ප්‍රශ්වාස විත හොඳට නිස්සද්දව බලන්න හිටියොත් ඒක සංසිඳන. කාය මේ සංස්කාර පවා සංසිඳනවා. ඒ වගේම වචනීය දොඩමලු ගතිය තියා විතක්ක ਵਿਚාර පවා සංසිඳනවා. මෙම සංසිඳනට පස්සේ තේරෙනවා මේ යමක් නොකර සිටීමේ කලාව හරහා ඉඳ ගන්න යමක් කරන්න ඕනේ ඇත්ත. ආනාපාන කරන්න ඕන බව දැනගන්න කෝත් කල යුත්තක් තියෙනවා. නමුත් ස්වභාවයෙන් සිටින ආනාපාන දිහා බලාන ඉන්නකොට ඒකේ සංහිඳියාවක් එනවා එන බව යෝගාවචර දැනගත්තට පස්සේ අදන භාවනා කරනවායි කියලා කියන්නේ ක්‍රියාහිතක් යමක් නොකර සිටීමක් කාටවත් මේ කිව්වට මේ ධාතුටක් නැහැ ඒගොල්ල මොනවද කරන්න හදන කරන්නද හැම වෙලාවෙම වෙන්නේ පෑදීදී බොරදියක් වෙන්නේ අනාකූල ප්‍රවාහය ආකූල වෙන්නේ. ඒ නිසා පතර වාඩි වෙලා සිදුවෙන සියල්ල දිහා වෙත පැමිණෙන දෙයල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් නේද? ඒ ටිකට යන්න මේ වගේ රිට්‍රීට් කීයක් කරන්න වෙයිද? මොකද ඔක්කොමලා තටමනවා. වාඩි වෙලා තටමනවා. කොච්චර තටමනවාද කියලා නැගිටිට පස්සේ කුඹරක බහැලා කෙටුවට වැඩියංග තමයි. මේ නිකන් හිටපන් කියලා තියෙන්නේ. භාවනා කරලා තුන්වෙනි දවසේ එනකොට බින්නගොන් කිටුවට වැඩියකට අමාරු. ආමි ට්‍රේනින් එකට ගිහිල්ලා ෆස්ට් 3 දවස් තුනේ දින ඇඟට වැඩිය අමාරු මේ ගෙදර ඉන්නකොට නම් දහසක් වැඩ කළවත් මේ මොකක්වත් නැහැ. මෙහාට පස්සේ දඬු කන්දේ ගැහුවා වගේ මුළු ඇඟම මස් පිඩුවක් පිඩුවක් පාරක් හේතු කීතු ගහලා රිදෙන්න පටන් ගන්නවා. මොකද තටමන කැටමිල්ල. මේ ඉක්මනට නිවන් යන්න. ඉතින් පුළුවන් වෙයිද ඒ වගේ තැටමිල්ල හරහා අපිට මේ මස්පිඩු ලිහිල් කරගන්න මස්පිඩු ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න ඒක නිසා අපි කවදා හෝ පරියන්ක කරලා කරලා කරලා කරලා කරලා අපි මේ යන්න හදන්නේ පස්සම්බයං කාය සංඛාරම් කියලා මේ කය සංස්කරණය කිරීම සකස් කිරීම රංගපෑම් මොකක්වත් නැතුව කයට ඉන්න තාලෙට ඉන්න දීලා මොකද්ද වෙන්නේ කියලා බලන්න වචන කතා කරන්නේ නැතුව හිත ඇතුලේ දොඩමළු වෙන්නේ නැතුව අඩු ගන්න කියනවා නම් විතක්ක ਵਿਚාරවත් නොකර මේක මොකද වෙන්නේ කියලා බලන්න. හුස්ම ගන්න කවුරුවක්වත් ඕනේ නැහැ. මම යවන්නේ නැහැ. මාන්නේ ඕනේ නැහැ. තෘෂ්ණාව ඕනේ නැහැ. අපිට පුළුවන් නම් ඒ තුර නැතුව හුස්ම ගන්න හැටි බලන්න බුදුහාමුදුරු හුස්ම ගන්න තාලේ තමයි ඒ. එතකොට ඒ හිතේ රාග ద్వේෂ මොහ නැහැ. මේ රාග ద్వේෂ මොහ නැති ගතිය එනකොටම එහෙම තමයි විශේෂ භාගීය ධර්ම හිතට එනකොටම ඒක අපිට වැටහෙන්නේ කොහොමද නැද්දකින් නැතකන් නොදෝමකින් හරිම කම්මැලි එපා වෙනවා නිදිමතයි ඇඟට දෙන්න ගන්න මෙන්න විශේෂ භාගීය ධර්ම එනකොට බෙර ගහගෙන ඉන හැටි අපි හිතන්නේ මේවා ඊටාම සුදු පාට ධර්ම හරිෂෝ කිව්ව එනකොට රැස් වී දෙන්න පටන් අරගනි දිබ්බ චක්ක දිබ්බ සෝත පහළ වෙයි කියලානේ. අපි හිතේ තරම්ම අලෝභ අදෝස අමෝතුන්ට වෛර කරගෙන ඉන්නේ. අපි ඒ තරම්ම රාග ద్వේෂ මොහොට ආශා කරගෙන ඉන්නේ. ඒ නිසා අලෝභ අදෝස අමෝහ එනකොටම බබා දොයි. නිදිමතයි. එපා වෙලා. කම්මැලි වෙලා. ඉතින් සලුවක සාදාලා නැගිටලා යන්න හදනවා. ඒක නිසා මේ අලෝභ අදෝස අමෝහ කියන ධර්ම තුන දුර්ලභ ධර්ම නෙවෙයි. අපේ හිත සාකල්ය මේකට විරුද්ධයි වෛරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රම දෙකක් අනුගමනය කරනවා. එකක් අලෝභ අදෝස අමෝහ ලෝභ දෝස මොහලින් වෙන් කළ පෙන්වන්න වෙනවා. ඊට පස්සේ කියනවා මේක අඳුනා ගන්නකොට පෘථග්ජන හිත අඳුනගන්නේ මේකට වෛර කරලා. මේකට වෛරය තමයි කියන්නේ අපි ඒකාකාරී ගතියක්, නීරස ගතියක්, කම්මැලි ගතියක්, පාළු ගතියක්, අනුතුරුදායක ගතියක්, අසරණ ගතියක් වටේ. බුදු සංසාරයක් ඉඳලා තියෙන රාග ద్వේෂ මොහොත් එක්කනේ. එතකොට මේ රාග දෝෂ මොහ නැති හිතවිල්ල එනකොට සක්මන් කරනකොට පවා විසි කරන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට පවා කුරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමානෙට ඕම් කිලින් ඇවිදින්න බෑ. නිකන් ඇවිදිනකොට මොන හෙනයක්වත් නැහැ. භාවනා කරන්න ගිය ගමන් සක්මන් කරන්න බෑ. ඉඳගෙන ඉන්නත් බෑ. මේ හොඳම ලකුණු අලෝභ අදෝස අමෝහ පහළ වෙච්ච බවට අපි හිත හඳුනාගන්නේ අනතුරකටපත් උනා, කොටු උනා, තනි උනා, රහෙන් තල්ල උනා, අසරණ උනා, අනාථ උනායි. ඉතින් ඒ නිසා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ දේ සිද්ධ නොවුනොත් භාවනා කරන එනකොට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතා ගන්න. එමු නැත්නම් කමඨාන් සුද්ධ කරන දෙන උපදේශ නැතුව Taman තීන්දුව කරන්න කිව්වොත් තමන් විනිශ්චය කරන්න ගියොත් අපි දන්න හැම දහං ගැටයක්ම දාලා රාගේ තමයි ගෙන්න ගන්න. හැම දහං ගැටයක්ම දාලා ද්වේෂය තමයි ගෙන්න ගන්න. මොහේ තමයි ගෙන්න ගන්න. ඒක නිසා මේ වෙත පැමිණෙන අලෝභය, අදෝසය සහ අමෝහය පිළිගන්න එක. අපි කියනවා සාමාන්‍යයෙන් දෙන තෑග්ගට වැඩි වටන තෑග්ග පිළිගන්නේ කියලා. මේ අලෝභ, අදෝස, අමෝහ ත්‍රිදි බන්දේශික තැම්පත් කරලා තියෙනවා. යෝගාවචරය ඉස්සරහ තියෙන යෝගාවචරය කවදාවත් පිළිගන්න කැමති නැහැ. මෙන්න මේ ස්වභාවයේදී යෝගාවචරයට මේ භාවනා කරන මේ ඒකාකාරීකම නිදිමත ගතිය නැත්නම් අරමුණු රස නැති වී යාම තනි වුණා පාළු වුණා වගේ දැනෙන ගතිය භාවනාවේ දියුණුවක් කියලා පෙන්වන්න බුදුචාන් වහන්සේ පෙන්වන්නේ සත්පුරුෂයෙක් ඒක කරනවා දකින්න. කවුරු හරි එක කරනවා දැක්කොත් සත්පුරුෂ සංසේවනේදී පේනවා. ඒකේ නා කොහොම හරි මේක හරි පැත්තට දාගෙන තියෙනවා. ඒක නිසා මේ විශේෂ භාගීය ධර්ම විශේෂ භාගීය ධර්ම බව දැනගෙන ඒක අස්පනා පිට ඒව තේරුම් ගත්තොත් රහත් වෙනට එළිය වටිනවා. ඒ පළවෙනි පියවර මගේ හිතේ කොච්චර දෝ තියෙන මේ රාග ద్వේෂ මොහ නැතිවුවා මම ආශ කරන රාගෙ තියෙනවට විතරයි ద్వේෂෙ තියෙනවට විතරයි මොහෙ තියෙනකට විතරයි යම් වෙලාවකට මගේ හිතට රාග නැති ద్వේෂ නැති මොහ නැති හිතවිල්ලක් ආවන නිජමතට තමයි ඒක පේන්නේ. ඊට හැංගී ගැනීමක් වශයෙන් තමයි ඒක පේන්නේ. නීරස ගතියක් වශයෙන් තමයි ඒක පේන්නේ. ඒකාකාරී ගතියක් වශයෙන් තමයි පේන්නේ. මම තනි වුණා පාළු වුණා වගේ තමයි පේන්නේ. ඒකට නිදර්ශන තුනක් අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා යම් කිසි කෙනෙක් භාවනාවක අරමුණත් එක්ක දිගටම කිසිම රාගයක් ද්වේෂයක් පහළ වෙන්නේ නැතුව සතිය අප්‍රමාදයේ දිගට පැවැත්වුවොත් එයා හරියට පුංචි බෝට්ටුවක නගලා මහා මහා සාගරයට යන කෙනෙක් වගේ එයා ඈතට යන්න යන්න යන්න ගොඩබිම නොපෙනියම් ගොඩබිම නොපෙනී ගියත් එක්කම උපකරණ නැත්තම් බෝට්ටුවේ එයාට මහා මෝදුවක්කාරය කියලා එකක් හැදෙනවා වමන යන්න පටන් ගන්නවා මොකද කොයි යන්න ඕනේද දන්නේ නැහැ ඊට පස්සේ. දිශා මාරු වෙනවා. ගොඩබිම කොහෙද දන්නේත් නැහැ, උතුර දන්නේත් නැහැ, දකුණ දන්නේත් නැහැ. ඒක නිසා පුංචි බෝට්ටුවක කියලා දැන් නම් ඇත්තට ඒවට GPS තියෙනවා, උතුරු අටු තියෙනවා. මේ ඒ කාලේ ගොඩබිම නොපෙනිච්ච ගමන් Taman අසරණ වෙච්ච ගතියක් ඇතිවෙනවා. මේකම සිද්ධ වෙනවා කැලේකට යනකොට. කැලයක් ඇතුළට ගියාට පස්සේ ගමෙන් ඇතුළට යන්න යන්න කැලේ කොයි පැත්තට ගියත් එක වගේ. සම්පූර්ණ දිශා මාරු වෙන ගතියක් තියෙනවා. කරකොල ඇතෑරියා වගේ ගොඩ එන්න දන්නේ නැහැ. කොයි අතටද යන්න ඕනේ කියලා දන්නේ නැහැ. මේ වාගේම ගතියක් එනවා වාලුකා කාන්තාරික තනි වෙනකොට. Taman දන්න තැනින් ඇතුළට යන්න යන කාන්තාරය හැම පැත්තෙම එක වගේ. ඒ නිසා යෝගාවචරය භාවනා කරනකොට රාගයේ තියෙන තාක්ක නිමිත්තක් වෙනවා අරමුණක් වෙනවා භාවනා කර්මස්ථානයක් වෙනවා. අලෝභය අදෝසි අමෝ එනකොට නිමිත්ත නැති වෙනවා කර්මස්ථාන නැති වෙනවා සලකුණු නැති වෙනවා තනි වුණා වගේ පාළු වුණා වගේ කම්මැලි වුණා වගේ එකාකාරී ගතියක් එනවන්නේ එතනදී තමයි ශ්‍රද්ධාව තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් අපේ තියෙන ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවක් නම් එයාට මේ අරමුණ නැති වේගට එනකොට තලුවක සාධාරණ නැගිටලා යන්න හිතෙනවා නමුත් ඕකප්පන ශ්‍රද්ධාවක් තියෙනවනේ මේ භාවනා කරන ලැබුණු ශ්‍රද්ධාවක් මේ අරමුණ ගත්තේ අරමුණ සාක්කුවේ දාන gedere යන්න නෙවෙයි අරමුණ ගෙවන් වෙනවා දකින්න. අරමුණ විපරිණාමය දකින්න. ඒ නිසා අරමුණ ඕනේ හැඩයකින් තව හැඩයකට යන්න පුළුවන්. පෙනෙන එක නොපෙනෙන්න පුළුවන්. මුද්‍රජාන වහන්සේ රහසෙන් කියනවා පේන අරමුණේ තියෙන කෙලෙස් තරම් නොපෙනෙන අරමුණේ නෑ. ඒ නිසා පේන අරමුණ ඉදර නොපෙනෙන අරමුණට යන්න යන්න යන්න යන්න අලෝබදෝ සමෝ වැඩි. නමුත් දන්නේ නැති යෝගාවචරයක් නම් මේකට බය වෙන කම්මැලි වෙන ගතිය නිසා ඒ බය වෙන කම්මැලි වලට කියනවා මාර්ගාක්ෂික ධර්ම කෙලස් කියලා. අන්න එහෙම Taman නැවත නැවතත් නැවත නැවතත් අරමුණේ හිත පිහිටන්න පටන් අරගත්තොත් ඒකට පුංචි සද්ධාවක් තිබිලා බෑ. ඒකට පුංචි සීලයක් තිබිලා බෑ. ඒකට පුංචි සතියක් තිබිලා බෑ. මෙතන ඉන්න කිසිම කෙනෙකුට මේ අත්දැකීම් වල හිගයක් මම කොහොමඩක්වත් දකින්නේ නමුත් මේ භාවනාව දියුණුව මොකද්ද? පෙරදිල්ල මොකද්ද? විශේෂ භාග්‍ය ධර්ම මොකද්ද? හාන භාග්‍ය ධර්ම කියන එක දන්නේ. ඒ නිසා අපි කරන හැම උත්සාහයක්ම හිතනද චේතනාවක්, අදිෂ්ඨානයක්, අභිනිවේෂයක් හැම එකක්ම රාග ద్వේෂ මොහ සහිතයි. යම් විදියකට භාවනාව කිසියම් මෙහෙවීමකින් තුරව යන්න පටන් අරගත්තා නම් අපි කිව්වොත් විනාඩි 10ක් 15ක්ම හුස්මත් එක්ක කිසිම මෙහෙවීමකින් තොරව යන්න පුළුවන් නම් එතන අලෝභ දෝසා මොහ තියෙන තියෙන හිත වැඩි. ඉඩ වැඩි. සක්මන් කරනකොටත් ඔය ඔක්කොම සක්මන් කරලා මෙනෙහි කරලා පස්සේ ඉබේ සක්මන වෙන තැනට ගියා නම් මෙහෙවීම අඩුණා අනායාසයෙන් වෙනවනම් නිදැල්ල වෙනවනම් අන්න එතකොට අලෝභ දෝසා මොහ හිතෙන වැඩි. මේ මේ හැම දෙයකින්ම වෙන්නේ එතකොට අරමුණු විශේෂයි තණ්හා මාන දිට්ඨියෝ රාග ద్వේෂ මොහ තියෙන අරමුණු රසයි. අරමුණු විශේෂයි ලෝභ දෝෂ දුරු වෙනකොට රස වෙනුවට නීරසකම එනවා. විචිත්‍රත්වයේ වෙනුවට ඒකාකාරීකම එනවා. ඉතින් යෝගාවචරය මේකට ලෑස්ති වෙලා ගියොත් භාවනා හරිනම් නීරසකම එනවා. භාවනා හරිනම් ඒකාකාරීකම එනවා. භාවනා හරිනම් අසරණ ගතිය තනි වෙන ගතිය එනවා. මෙන්න මෙතනින් මට ශ්‍රද්ධාව ඕනේ කරන්න කියලා හැමදාම යෝගාවචරය ටික ටික ටික ටික අර නොදන්න ශේෂ්ත්‍රයට ටිකක් යනවා අපහු වෙනවා. ආයෙ ටිකක් යනවා අපහු වෙනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මේක නීරස වුණාට ඉවසන්න පුළුවන්. මේක නොදන්න ශේෂ්ත්‍රයක් වුණාට ටිකක් තව යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකාකාරී වුණාට මං ශද්ධාවෙන් ඉදිරියට යනවා කියලා ටික ටික ටික ටික ඒ යෝගාවච ඉදිරියට යන්න පටන් අරගත්තොත් එයා කරන්නේ අලෝභ අදෝස අමෝහ කියන එක උපයන්න දන්නවා විතරක් නෙවෙයි ඒක සමාදන් වෙන්න දැනගන්න. ඒක සාදු කියන්න දැනගන්න. ඒක බුදුචාන් වහන්සේ කියන්නේ සන්දස්සීති සමාදපේති කියලා. ඉස්සලා සම්දර්ශනය කළ පින්නවා මෙන්න මෙහෙමයි භාවනාවේදී උන සිද්ධ වෙන්නේ. හැබැයි Taman සමාදන් වෙන්නේ නැත්නම් භාවනාව වැඩෙන්නේ නැහැ. Taman සමාදන් වෙන්නේ නැත්නම් කරන හරියක් කරන්නේ රාග ద్వේෂ මොහ වඩන වැඩ. සමාදන් වෙනවනම් රාග ద్వේෂ මොහ වෙනුවට ලෝභ දෝෂ මොහ වෙනුවට අලෝභේ වැටෙනකොට දැන් දැනගන්නවා දැන් නම් පොට වෙනස් අමුතු තාලයකට යන්නේ මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ අද්වේෂේ වැඩනකොට අමෝහේ වැඩනකොට එයා තීරුම් ගන්නවා අපි අම්මලා තාත්තලා මේවා කරලා නැහැ කිසිම පොතක නැහැ කිසිම විශ්වවිද්‍යාලයක නැහැ කිසි පන්තික උගන්වන්නේ මේ පාරේ යනකොට ඒ බුදුන් පන්සාංශ කියනවා ඒ එතෙන්ටපත් වෙච්ච එක්කනට වහාම තේරෙනවා මං අලුත් ගමනක් යන්නේ කියලා. අය කාටවත් කියලා කවුරුත් ඇවිල්ලා සහතික දෙන්න ඕනේ මං කවදාකවත් නොගිය පැත්තකට යනවා කියලා. නමුත් ඒක නොගිය ගමනක් නිසා බයක් තියෙනවනේ, සැකයක් තියෙනවනේ. හරිද වැරදි කියලා දන්නේ නැහනේ. සමත දීපසනා කියලා දන්නේ නැහනේ. ආන්නේ වෙලාවේ බලන්න මට සීලෙ කැඩලාද? සද්ධාව තියනවාද? මූල කර්මත්තාට නැවත යන්න පුළුවන්. ආහන් හිම කර කර යන්න යන්න යන්න යන්න අපිට තේරෙන පටන් අරගනි මේ අලෝභ අදෝස අමෝහ කියන මේ විශේෂ භාගීය ධර්ම කිසිසේත්ම දුර්ලභ දෙයක් නෙමෙයි. එකම දේ අපි එකට මූණට කියලා ගහලා තියෙනවා. අපි එකට උණු වතුරක් කරලා තියෙනවා. අපි එකට නොදකින් නොපතන් කියලා තියෙනවා. දැන් අපි අලුතින් යෝනිසමනස්කාරයක් ඇති කරගන්න ඕනේ. යම් ආකාරයකට දානයක් දෙන වෙලාවක අලෝපදෝ සමෝහ පහළ වෙන්න පුළුවන් අන්න ඒක අඳුන ගන්න. යම් ආකාරයක සීලයක් සමාදන් වෙන වෙලාවක අලෝපදෝ සමෝහ එන්න පුළුවන් ඒක අඳුන ගන්න. යම් අවස්ථාවක භාවනා කරනකොට මගේ හිත මේ රසමස උළුවල සිත් ගන්න සුළුවල නෙවෙයි තියෙන්නේ මේ ඒකාකාරී අරමුණේ තියෙන කියලා දැනගත්තොත් ඒක අඳුන ගන්න. මෙන්න මේ අඳුන ගැනීම බුදුහාමුදුරන්ට අපි විනිවිද කරලා දෙන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ උඹලම දැනගන්න ඕන. බුදුජානනාසේ කරන්නේ ඒකට උනන්දු කරවනවා. දහසක් නැයින් නිදර්ශන පෙන්ලා කියනවා භාවනා කරොත් දෙනවා. භාවනා කරන්න ඕනේ දන් දෙනකොටමත් එනවා හොතේ. සීල් ලකිනකොටමත් එනවා හොතේ. භාවනා කරනකොටමත් එනවා අඳුනන්නේ නැත්තම්. අපි කොච්චර මැනිකල් මැනික් පතල් අරගෙන මැනිකිල්ලන් ගොඩගත්තත් හොදලා මැනික අඳුනන්නේ නැත්තම් මැණික් හොදන එක මැණික් උස්සනවා. අයියා මල්ලි කිරුවොත් මල්ලිගේ පතලිය අයියා හොරකම් කරනවා. ඒ මැණික් බිස්නස් වල හැටි. ඒ නිසා මැණික් තන්නේ නැත්නම් මැණික් බිස්නස් වලට යන්න එපා. ඒක නිසා මේ අලෝභ දෝස මොහිත විලි අඳුන ගන්න ඕනකමක් නැත්තම් අඳුන ගන්න තියෙන ලකුණ තමයි නීරසයි කම්මැලි ඒකාකාරී හිත සැඟවි ගන්න සුළුයි බය අසරණ ගතිය පළ කරනවා. ඒකට බය නම් මම කියනවා මේවා මම බැනුම් ගන්න කතා. මං කියන එකට ගෑනු හිතක් කියලා. චරුචුරු. කඩාගෙන අනේකයි තියෙන දන්නවනම් මේක අලුත් පැත්තක් යන්නේ හින gediye වගේ. ඒකට පාවිච්චි කරන වචනේ සාහසික කියලා බුදුරජාණන්සේ. සාහසිකව කඩාගෙන යන්න ඕනේ වෙලාවයි. අපේ ලොකු සංසින්න කාලේ කියන්නේ ඔන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චවයි කියලා හැරි හැරි ඉන්න එපා යන්නේ කියලා කියනවා. ඒකට පෞරුෂත්වයේ හරිම අමාරුයි. මේක මේ මේ ඥාන පිරිමි කමේ තියෙන කන් නෙවෙයි. පරුස ගතිය කියලා ගතිය වගේ. පරුස ගතිය ඔය මුඛා බය කරන්න ආවත් ගණන් ගණන්ව කඩාන යන ගතිය තියෙන මනුස්සයට බුදුරජාණන්සේ නම්බුනාමයක් දෙනවා සාක්‍ය සිංහකේ. වැනි වැනි චරිචුරු ගා පස්ස බල බල වැඩේ කරන්න බෑ. ඉතින් සා කරගෙන කරගෙන යන වෙලාවක ඒ කාලා කකා කකා යන වෙලාවක තමන්න තීරණ පටන් ගන්නවා කී වාර ගාණයක් මම මෙතෙන් ගිහලා පස්සට ආවද අදත් යනවද එතෙන් මම කඩාගෙන ඉදිරියට යනවද කියලා ඒ පුද්ගලයා තුල ඒ ඇති වෙන මේ පරුස ගතියක් එන්න පටන් අර ගන්නවා. අන්නේ පරුස ගතිය ආවට පස්සේ තියෙනවා භාවනා කරලා විතරක් නිවන් දකින්න බෑ. මේ අවස්ථාවට කඩාගෙන වදින ගතිය තියෙන්න ඕනේ. ඉතින් ඒක බුද්ධෝත්පාද කාලෙක නැත්තම් කවදාවත් නැහැ. භාවනා කරන්නේ නැති නෑ බුද්ධෝත්පාද භාවනා කරනවා. මොමිදී මේ කඩාගෙන යන්නේක ඔයගොල්ලෝ අහලා තියෙනවද නැහැ වන්නපත ජාතකයේදී ඒ ගල් සාත්තුව අතරමැදදී වතුර නැති වෙලා වනසටපත් වෙනවා. ඒ කියන්නේ ගොන්නු කැරකිලා ආපහු එනවා තිබුණු තැනට. කැල් සාතු කරේ නිින්ද ගිහිලා බොස්තන් වංශම. ඊට පස්සේ වටපිට බannකොට තනකොළ පඳුරක් දැකලා කියනවා මෙතන හාරණ්ඩී කියලා වතුර තියෙනවා. ඉතින් අර වතුර නැතුව ඊට මිනිස්සු අර නායකයා කියපු නිසා හාරන. හාරුවාට මිනිසුන් හරි අමාරුයි. හාරලා හාරලා හාරලා අන්තිම බැන්න ගලක් හම්බුනේ. ඊට පස්සේ මිනිසු කියනවා ඉවරයි දැන් ඉතින් බලාපොරොත්තු කරලා දැන් කිව්වට කෙරුවා ඊට පස්සේ බෝසත්ණන්ංශ බැහැලා කලට කන තියලා බල්ලා කියනවා මේක යට වතුර තියෙනවා. ඉතින් කියලා ගහපියව. බඩබල ඉන්නපක් කඩපියව මේ කියලා. ආර මිනිස්සු කියනවා දැන් මෙච්චර හෙම්බත් වෙලා තියෙන්නේ අපිව මරන්නද හදන්නේ. ඉතින් බෑ කියන්නත් බෑ නායකයා කියනවා. නමුත් එතන ඉන්නේ එක්කිනෙකුටවත් ඥානේ නෑ මේ කඩන්න ඕන. මේ ගල කඩන්න ඕන. කැඩුවට පස්සේ යට තියෙන වතුර. ඒ ඒ මන් දන්නේ ඒක කොච්චරද අතිශෝක්තියක්ද කියලා ඒ වන්නපත ජාතකයේදී ඒ බෝසතාණන් වහන්සේ හාරපු වල තාම ക്ഷേම භූමියක් විදිහට කාන්තාරේ තියෙනවා කියලා බෞද්ධ කතා ප්‍රවෘත්ති වල තියෙනවා. කැඩුවට පස්සේ වතුර තියෙනවා. ඉතින් අතෙන්ද ගිහිල්ලි වල වතුර නැහැ කියලා දාලා ගියා නම් අර මුළු ප්‍රයත්නෙමත් ඉවරයි සියල්ලම මැරලා යනවා. වතුර නැතුව. ඒ නිසා මේ වෙලාවේදී කඩාගෙන යන්න අලෝභය දෝසමෝ නැතිකම නෙමෙයි තියෙන්නේ. මේක මේ අලෝභය, මේක අදෝසය, මේක අමෝහය බව දන්නේ නැතිකම තියෙනවනම් එයා ප්‍රයත්න අතහැරලා පාවා දෙනවා. ඒකට මම කියනවා පරුස ගතිය නැහැ. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා විරාගෝ සෙට්ටෝ ධම්මාන. ලෝභෙට කියනමනේ රාගය කියන එක. ඉතින් රාගේ ජීනකොටන් අපි ඒ දේ කරගෙන යන්න ඕනේ, කවුරක්වත් එලවන්න ඕනේ. අපි ඒක ඇදගෙන යනවා. නමුත් විරාගයේ මතුවෙනකොට ඒහා සමාන ජවයකින් භාවනා කරන්න නම් එයා රාගය දැනගන්න එකට සාපේක්ෂව දැන් විරාගයයි තියෙන්නේ අදෝෂය අලෝභයයි තියෙන්නේ කියලා දන්නවනම් අන්න එතනදී එනේ කඩාගෙන යන ගතිය. රාගයෙන් එන කඩාගෙන යamak නෙවෙයි මෙතන තියෙන්නේ. ලෝභයෙන් එන කඩාගෙන යාමට තමයි මේ සාහසික ගතිය කියලා කියන්නේ. ඒක දාහක් යුදබිමේ සෙබළු දිනලා ජය ගන්නවට වඩා Taman හිත ඇතුලේ මේ පසුබාන චරිචුරු ගාන ගතිය ආපුවාම අලෝභය අලෝභය වශයෙන් තේරුම් ගන්න එක විරාග ධර්මයක්. සිත් తලවන පහරන ධර්මයක් නෙවෙයි. නමුත් පුදුරජානනාංශයේ සඳහන් කරලා තියෙනවා ඒක ප්‍රතිපදාවෙන් උපයපු දෙයක් නිසා එතන විශේෂ භාගී ධර්මයක් නිසා ඒකට සතුටු වෙලා එහෙම නැත්නම් ඒක ප්‍රමෝදවත් වෙලා ඒක ඉදිරියට කඩාගෙන යන ගතිය එක සැරේයි සංසාරේ කරන්නේ. එක සැරයක් කරොත් මේ මනුස්සය වෙනස්. පසුබාන්නේ පස්සට ගන්න කකුල ඒ නිසා මේ විශේෂ භාගීය ධර්ම අපිට කලාතුරකින් බුද්ධෝත්පාද කාලෙක හම්බ වෙනවා. මනුස්සාත්ම භාවයේ තිනකොට අපිට හම්බ වෙනවා. අපිට ක්ෂණ සම්පත්‍ය තුල හම්බ වෙනවා. සත්පුරු සාහසය තුල හම්බ වෙනවා. සද්ධර්ම ශ්‍රවණය තුල හම්බ වෙන පැවිදි හම්බ වෙනවා. හම්බුණාට ඒක අඳුනන්නේ නැත්නම් අර සම්පූර්ණ ප්‍රයත්නය අපහසු වෙනවා. ඒක නිසා උත්සාහ කරන්න හැම වෙලාවෙම රාගයට නැත්නම් ලෝභයට සාපේක්ෂව ලෝභේ නැත්තන කොහොමද? ද්වේෂයට සාපේක්ෂව අද්වේෂය කියන්නේ මොකද්ද? මෝහයට සාපේක්ෂව අමෝහය කියන්නේ මොකද්ද කියලා මේක දැනගන්න නම් ඉස්සෙල්ලාම රාග ద్వේෂ මෝහ දැනගෙන තියෙනවා. රාග ద్వේෂ මොහොත සාපේක්ෂවයි ලෝභ දෝෂ මොහොත සාපේක්ෂවයි අලෝභ දෝෂ මොහ දැනගන්න. ඒ නිසා ලෝභය ආවට කලබල වෙන්න එපා. එයා දැනගන්න. ඒක බලන්න ඒක නැති වෙන කොහොමද? ද්වේෂය ආපුවම කලබල වෙන්න එපා. ද්වේෂය ආපුවම මේමයි. නැති වෙච්චාම කොහොමද? මොහේ එනවා කියලා කියන්නේ නිදිමත වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා. එතකොට බලන්න මේක නැතිලා කොහොමද කියලා මේ දෙක අතර සංසන්දනය බුදුහාමුදුර අපිට කරලා දෙන්නේ. ඒක අපි සාපේක්ෂව තේරුම් අරගන්න පුළුවන්. අන්නේම තේරුම් අරගෙන ඉදිරියට යනකොට අපිට තියෙන්නේ මේ අලෝභ අදෝස අමෝ අලෝභ අදෝස අමෝ වශයෙන් වටිනා තේරුම් ගැනීම වටිනාකම ඒක කිසි කෙනෙකුගෙන් අහන්නත් එපා කිසිම පොතක නැහැ. මේ යන පිටිසට හම්බ වෙන්නේ නැත්නම් වෙන කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඊයේ කියලා දීපු හාන භාගීය ධර්ම තේරුම් අරගෙන ඒකට සාපේක්ෂව ඒකේ සංසන්දනාත්මකව මේ තියෙන විශේෂ භාගීය ධර්ම දැන ගැනීම සඳහා මතුවෙන හැම චිත්තක්ෂණයකම මේ අවදිය අප්‍රමාදය තව තවත් වැඩි කරගත්තොත් එකම චිත්තක්ෂණයක්වත් වෙන චිත්තක්ෂණයට වැඩිය වටිනකමින් වැඩිකමක්වත් අඩුකමක්වත් නැහැ. අහක දාන කියලා වෙනම චිත්තක්ෂණයක් නැහැ. හුඟ දෙනෙක් කියන්නේ මේ පරියන්කේ දෙන අතක් උඩ අතක් කියන්නේ විතරයි භාවනාව කියලා. නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වැලි මඩුවක ඉන්න මේ ඇවිදින එක විතරයි භාවනාව කියලා. නමුත් මේ හාන භාගීය ධර්ම සහ විශේෂ භාගීය ධර්ම ගැන හිතනවනම් හැම චිත්තක්ෂණයකම එක්ක අපාය නැත්නම් සංසාරේ එක්ක නිවන. අන්න ඒකෙදී ක්ෂණයේ පැහැර හරින්න නැතුව ලදලද චිත්තක්ෂණයේ මේ හාන භාගීය ධර්ම විශේෂ භාගීය ධර්ම දැන ගැනීමට අත්ලක් වශයෙන් අද දවසේ ධර්ම දේශනාවත් හේතුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා